දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේ පළවෙනිම සාමූහික කමඨං සුද්ධ කිරීමේ වැඩපිළිවෙලටයි මුළු පුරාණ බලාපොරොත්තු වෙන්නේ මේක පිටින් බලපු කෙනෙකුට සාමාන්‍ය ධර්ම සාකච්ඡාවයි මේකේ අතර ලොකු වෙනසක් වෙන්නේ නැහැ ක්‍රියා වැඩපිළිවෙලකට යන්නේ නමුත් මේ වගේ කමඨං සුද්ධ කරන වෙලාවවල සාමාන්‍ය මූල ධර්ම ප්‍රශ්න මම ගන්නෙ නැහැ තමන්ගේ භාවනා සම්බන්ධව ගැටලු සුද්ධ කිරීම තියෙනවා විතරයි අපි මේ වෙලාවට ගන්නෙ. ඒ නිසා මේ එදින්දා ගමන් කරගෙන යන වැඩවල තියෙන ගෙදරදොර ප්‍රශ්න, ඒ වගේ දේවල් මේකට ගන්නේ නැති එක ලකුණක්. දෙක සමහර අය කැමති නැහැ ඒ තමන්ගේ භාවනා විස්තර වාර්තාගත වෙනවා දකින්න. ඒ නිසා ඉස්සර අපිට තිබුණා ප්‍රශ්නයක් ඒ කමඨා සුද්ධ කරන වෙලාවේ රෙකෝඩ් කරන එක හොඳද නරකද කියලා. ඉතින් ඒකට මත විමසුමක් කරනවා කාගෑට විරුද්ධත්වයක් නැත්නම් ඒක අපි රෙකෝඩ් වෙන්න හරිනවා. දැන් රෙකෝඩ් එකට දාලා තියෙන්නේ. කවුරු හරි විරුද්ධ නම් අපිට පුළුවන් ඒක නතර කරන්න. නමුත් අපේ යන ක්‍රමයේ හැටියට කවුද ප්‍රශ්නේ අහුවේ කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා අනන්‍යතාවයක් එන්නේ නැහැ. හරස් ප්‍රශ්න අහන මම ඉතින් හරස් ප්‍රශ්න ඇවිල්ලා නම් කරනවා. ඒත් ඉතින් ඉතින් කවුරු හරි පෞද්ගලිකත්වයට බාධායි කියලා හිතනවා අපි ඒකට ගරු කිරීමක් වශයෙන් රෙකෝඩ් කිරීලා නතර කරන්න පුළුවන්. ඒ නිසා මම මට විමසමක් කරනවා කවුරු හරි ඉන්නවද කියලා මේ කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලට මේ විදිහේ වාර්තාගත යුතු විරුද්ධ තියෙනවනම් කර්මා කළා අපිට ඒක දැනුම් දෙන්න. එතකොට අපිට ඒක වලක් ගන්න පුළුවන්. දෙක ඒක දෙවෙනි කාරණා තුන්වෙනි කාරණාව මේ ලිඛිත ප්‍රශ්න ගාවි පටන් අර ගන්නවා. ඒ ප්‍රශ්න පටන් අර ගන්න වාරේදී කාට හරි මට සමහර විටකේ ප්‍රශ්න වලට හරස් ප්‍රශ්න අහන්න වෙනවා. අතුරුතොරතුරු ලබා ගන්න. එතකොට මයික් එක පාවිච්චි කරන්න ඕනේ. දීලා තියෙන්නේ. මේ මයික් එක ඕෆ් කරලා තියෙන්නේ බැටරි බේරන්න දෙපාරක් කඩන්න ඕනේ ඉස්සරහට. එතකොට Tamanට තට්ටු කරපුවාම ශබ්දය එනවා. ඊට පස්සේ Tamanගේ කටහඬ ස්පීකර් එකකින් ඇහෙනවා නම් කතා කරන ගොඩාක් ලඟ වුණොත් මේ වගේ පුපුරන්න ගන්න. ගොඩාක් ලඟ වුණොත් පුපුරනවා. ඈත වුණොත් <clears throat> නැත්නම් මයික් එකේ පැත්තකට ගිහිල්ලා කතා කරොත් ඇහෙන්නේ නැහැ. ඒ නිසා මේක තමයි මයික් එක තියෙන්න ඕනේ ඇන්ගල් එක කෝණේ. ඉස්සරහා තියනකොට කතා කරන්න පුළුවන්. ඉතින් සමහරු මේක නිසා මම අයියගේ විදිහට ප්‍රශ්න අහන්න පැකිලෙනවා මේ මයික් එකට කතා කරන්න වීම ගැන. ඉතින් මම කියනවා ඒකට සමාභජනය කරන්න පුළුවන් තරම් අර මෙතන සම්බන්ධ වෙන්නේ නැතුව පිටින් ඉඳලා බණහනායගේ වාර්තාගත වීමේ වාසිය විද්‍යුසයි කරන්නේ. ඒක මේ ටික විතරයි මට කියන්න තියෙන්නේ. මම නිසද්දතාවයෙන් අපේක්ෂා කරනවා පටිගත වුණාට වාර්තාගත වල විරුද්ධත්වයක් නැහැ කියලා මම අරවින්දගෙන් ඉල්ලා හිටිනවා මේ ලිඛිත ප්‍රශ්න එක එක සභාගත කරන්න කියලා. අවසරයි ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ දිගු වේලාවක් ආස්වාස ප්‍රස්වාසයේහි සිත රඳවා සිටීමේදී ආස්වාසය ප්‍රස්වාස නොදැනී ගියේය. මද වේලාවකින් වීරියද සිඳී ගියේය. එවන් අවස්ථාවක කල යුතු ඊළඟ පියවර දේශනා කරන සේක්වා. මේක ඇත්තටම தත්ත්වය සාධනීය විදිහට කරපු වார்த்தාවක්. ඇත්තටම වීර්ය ගෙවිච්ච බව දැක්කයි කියන්නේ වීර්ය තියෙනවනේ ඒක හොඳම වීර්ය තමයි. වීර්ය ගෙවුන බව දන්නවනම් නිින්ද ගිහිල්ලා. මේකෙම නෙමෙයි Taman තේරෙනවා. උනන්දුව ආශාව උද්වේගය අඩු වෙන බව. ඉතින් ඒක සාමාන්‍යයෙන් බලන්නේ හොඳටම බඩගිනි වෙලාවක ලොකු බත් පිඟානක් කරන කනකොට පළවෙනි පිට කනකොට අපි කොච්චර සතුටක් ලබනවද? අද බඩගින්නේ ඉඳලා පළවෙනි පිට කනකොට අපිට ලොකු සතුටක් තියෙනවා. කට තෙල කැලේ උඩනවා ගොඩක් වැඩ. දෙවෙනි පිට කනකොට ඒ වහා සමාන ගතියක් තියෙනවා. 3 4 5 6 යනකොට ඉතින් අර ධර්ම ලොකු බලාපොරොත්තු ඉෂ්ට වීමක් පිටක් පිටක් පාසනේ අන්තිමට පිඟාන තියෙනකොට එපා වෙනවා. කැමතාව ටිකක් තියෙද්දිම අපි පිඟාන තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය සිද්ධියක් ලෝකේ. මුදට ඕම පිපාස වෙලාවේ වතුර ටිකක් කවුරුහට දෙනවා නම් අනේ වඳින්න හිතෙනවා. වතුර වතුර වතුර වතුර වතුර. ඒක උගර උගර උගර බේනොට අනේ මේක මේක තියාගන්න කියලා ඒ මනසටම ආයෙ දෙනවා. මොනම දෙයක් කරගෙන යනකොට මේ කම්මැලි වීම කඩන්ඩ අපි කරන්නේ සිද්ධි මාරු කරනවා ඉරියව් මාරු කරනවා බුදුචානන්ද කියන්නේ එකක් දිගට කරපන් එතකොට කිසිම දෙයක් මේ ලෝකේ එහෙම දිගට කන්න පුළුවන් එකක් නැහැ ඒක කියලා තියෙනවා දිවි ලෝකේ ගියාම යයිද කියන්න මට දැකයි ජීවත් හැමදම පාටි. එතන මොකද වෙන්නේ? දික්කටම පාටි. හදන්නේ. ගිය දවසේ නම් අම්මා කාපිරිය මගුල් වෙද ගියා වගේ කයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕගොල්ලන් කියන හැමදම දවසේ පැවිසසම් බුදියන්න දෙනවා කියලා මොකද වෙන්නේ? පැය එකක්වත් බුදියන්න දෙන්න කියලා දවස් 3-4ක් දෙන්න මොකද වෙන්නේ? අපි මේ කරන්නේ එකින් එකට තට්ටු මාරු ක්‍රමය. ඉතින් මේකෙදි හොඳට පේනවා. කාම අරමුණු ඉන්නකොට මේක වෙන කාම අරමුණු මාරු කර කර මාරු කර තමයි අපි ওই ජීවිතේ කරන්නේ. ඔයත් ඔක්කොම අප්සෙට් වෙනවා 60 පෙන්නට පස්සේ. 60 පෙන්නට පස්සේ රූ ඇහැ පේන්නේ නැහැ. ඉතින් කන්නරි දාන්න. ඊට පස්සේ මේ ඉඳුරන් වැඩ කරන්නේ නැහැ. වම චීනෝට දකුණ යන්නේ. එතනින් ගියාම රස දැනෙන්නේ නැහැ. ඉතින් අපි කන් වලට ගහනවා, ශබ්ද වැඩි කරනවා, নানা ප්‍රද ඔය කොච්චර කෙරුවක්වත් කන් දෙන බැම්ම කඩාන යනවා. ඉවරයි. ඔය විද්‍යාවයි ඔය මොන જાතින්වත් බේරන්න බෑ. ඉතින් මේක වලක් කරන දැන් හරියට වෙනවා නාකි නොවේ ඉන්න ක්‍රම. ලකෝම පරිශීනක් තියෙනවා. ඉතින් මේක පිළිගන්න කැමති නෑ මේ සත්‍යය. ඒ නිසා බලන්න රූප ධර්ම වල දාපම විශාල සත්‍යයක් අවබෝධ කරනවා. එකම ධර්මයක් කීකරු කරගන්නවා කියන එක අමාරුයි. ඊට වැඩිය අමාරුයි කීකරු කරාට පස්සේ මේක ගිලිලා යනවා. ආදායව වල්පත ගත්තාසේ. ඉතින් ඒ නිසා අපි ඇත්තට මුණ දෙනවා නැත්නම් සත්‍ය ඇත්ත ඇත්ත හැටියෙන් දකින්න අනිත් දවසෙත් භාවනා කරනකොට අපේක්ෂා කරන්න භාවනාව හරියියොත් මේ වීර්ය බැසේ යමක් සිද්ධ වෙනවා කම්මැලිකම ඇති වෙනවා නීරසකමක් එනවා මෙන්න මේක දිහා බැලුවොත් නිවන පේනවා මේ වීර්ය බැස ගියට මැරිලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ සතිය කැඩලා නැහැ. ඒතර සජීවීව උනන්දුව බලනකොටත් මැරිලා නැහැ, තින්ද කියලා නැහැ, සතිය කැඩලා නැහැ. වීර්යය කැඩලා ගියත් වීර්ය ඉවර වෙලා ඒ කියන්නේ මන්දෝත්සාහය වෙලා ඒක දිහා සතිය බලනට ඇත්තටම කියනවා වීර්යයේදී සති බලන සතියට වැඩිය ලොකුම ලොකු සතියක් ඕනේ වීර්ය ගියාට පස්සේ වීර්ය නැති බව දැනගන්න සතිය. නමුත් ඒ වාක්‍යය ලියලා තියෙන පරාජිත ස්වරූපය. ඉස්සලා ලියලා තියෙන්නේ මම ආනපන බැලුවා ආනපන ගෙවි ගෙවි ගියා ඒක හරි ඒක බොහොම ජයග්‍රහී ස්වරූපේ නමුත් අර වීර්ය ගියා ඒක පේන්නේ නිකන් හරියට මේ අතේ තිබුණ මණිකක් බිම වැටෙනවා වගේ නමුත් අපි බලන්නේ මෙතන සතිය වීර්ය ඇතිකොට සතිය මෙහිමයි වීර්ය නැතිකොට සතිය මෙහිමයි කියලා මේ දෙක සංසන්දනය කරන්න පුළුවන් නම් ආශ්වාස ප්‍රශ්වාස දෙක සංසන්දනය කරනවා වගේ ඊගව අභ්‍යාසය තමයි ඒ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී ඉන්දිය ධර්ම ශ්‍රද්ධාව තියෙනකොට මම මෙන්න මෙහෙමයි ශ්‍රද්ධා නැතිනකොට මෙහෙමයි වීර්ය තියෙනකොට මෙහෙමයි. වීර්ය නැති වෙනකොට මෙහෙමයි. ආදි වශයෙන් ඒව දෙකම කොච්චර අපි හිතන්නේ දෙකේ කිනකට සාපේක්ෂයි. වීර්ය නැති වෙලාවේ විතරයි වීර්ය තියෙන බවයි ආඩම්බරයක් තියෙන්නේ. වීර්ය තියෙන වෙලාවට තමයි වීර්ය නැති බව වැටහෙන්නේ. දෙක එකිනෙකට සාපේක්ෂයි. අපි මේකේ එකක් ඉල්ලනවා. ඒක හරියට සති කාශයක් අරගෙන කියනවා පොල් ගහ තියෙන පැත්ත දෙන්න මට රජිනි ගොළුව තියෙන පැත්ත නැති කාශයක්. එහෙම නැහැ නේ කාශයක් ගන්න දෙපැත්තම ගන්න ඕනේ. ඒක පැත්තක් ගන්න බෑ. ඉතින් එතකොට තේරෙනවා අපේ හිත කොච්චර බොළඳද අපේ හිත කොච්චර සත්‍යයට පිටුපානවද. නමුත් බුදුහාමුදුරු දීපු ක්‍රමේ හරිය නිසා සත්‍ය එනවා අනිදාස කරණ තියෙන්නේ උඹ අකමැති වුණාට උතර තමයි සත්‍ය තියෙන්නේ. ඔය වීරිය නැති තැනේ උනන්දු නැති වෙලාවෙත් ආතාප ශක්තිය නැති වෙලාවෙත් කීර කීර හරි කමන්න පවත්තන සතිය. තමන්න තේරෙයි ලෑස්ති වෙලා ගියොත් කරගන්න. නිින්ද යනකොට වුණත් වෙනදාට වැඩිය ටික වේලාවක් සතිය පාත්තන කරලා ලෑස්තිලා ඉන්න. මෙන්න තියෙන එකයි ඒ නිසා සූදානම් ශරීරේ. ලෑස්තිලා යන්න. මේ බුදුහාමුදුරුවෝ කියනවා බේඩන් බවල් සාමයෝරක් කියනවා ඒ ස්කවුට්ස්ලට. ගර්ල් ගයිඩ්ස්ලට ඉස්ලාම් ගැන be prepared. පළවෙනියෙන්ම ලියලා තියෙන එක. ওই දෙන්න විතරයි. ඔන්න ඔයගේ දෙයකට මූණ දෙන්න අනික ඔක්කොම බොරු කාර්ය මේ ලෝකේ. අනික හේරම බොරු. එමිසු කරන්නේ අර පිටක පිට පාර පාර වායයට පාය පාර වායයට පිටිකරාය බෙහෙත් බඳින්න වගේ කම්මැලි වෙනකොට වෙන එකක් ගන්න. ඒ වෙනකොට තව එකක් ගන්න. ඉතින් අන්තිමට තත්තුමාරු වෙන මිසක සත්‍ය තේරෙන්නේ අපිට තියෙන ඊට අනිත් දවසේ ලෑස්තිලා යන්න කම්මැලිකම තිබිච්චාවයි. නීරසකම තිබිච්චාවයි. සද්ධාව නැති වෙච්චාවයි. සමාධිය නැති වෙච්චාවයි. ප්‍රඥාව නැතිච්චාවයි. සතිය තියෙනවා. මේ මේ කරුණු තුන මම කිව්වට මතක තියාගන්න. වගේ අකටදැබ්බයක්, අමලියක්, අතපසු වීමක්. එහෙම නැත්නම් ඇබැක් ගැසිත මැරිලා නැති බව හොඳට දන්නවනම් හොඳටම දැන් 100 100ක් සතිය තියෙනවා. මට නිින්ද කියලා නැති බව දන්නවනම් 100 100ක් සතිය තියෙනවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවනම් 100 100ක් සතිය තියෙනවා. ඒක අපි දිනුනේ. අපි ජාම් වෙලා මැරිලා නැහැ නිින්ද කියලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ. කම්මැලි වෙලා තියෙන එක වෙනම කතාවක්. උනන්දුවයි කම්මැලිකමයි දෙක බලන්න පටවි ධාතුවේ තද බර ගතිය සැලු ගතිය වගේ. ඉතින් මේකට එකයි ඕන කරන්නේ ලෑස්තිලා යන්නේ. මෙහෙම වෙනවා මෙහෙම හරියාගෙන යනකොට මෙහෙම දේවල් වෙනවා මම ඒක පරාජයකට බාර ගන්න මේ හරහා මට බැරිද සත්‍ය පවත්වන්න කියලා බැලුවොත් අම්මර සතියක් තියෙනවා අම්මර දැනුමක් තියෙනවා බලන්න පුළුවන් ඒක සතුටින් වාර්තා කරපු දවසේ බුදුජානනාංශය කියනවා වාසාදිති පශීදති කියන වචනේ මේ මුස්පීතු தත්තෙට පහදිනවා සත්‍ය කම්මැලිකමට නීරසකමට පහදිනවා මේ ධර්ම මේ මගේ එකක් නෙවෙයි. මට හින්නින්දක් නෙවෙයි මේ. මගේ වැරද්දක් නෙවෙයි. මේ කම්මැලිකම දිහා ධර්මතාවය දිහා බලන්නේ. ඒක හරි වටිනවා. ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමින් වහන්සේ නිවසේ මා විවේකීව සිටි අවස්ථාවක දිනක් මට දිගු කලකට පෙර මියගිය මාගේ මෑණියන් සිහිපත් විය. එහිදී දැන් ඇය කොහෙදීද කොහෙදයි විමසා බැලීමේදී ඇය කොහෙවත් නැති බවත් ඇයගේ ශරීරය බාහිර සතර මහා ධාතුන් හා එක්වි මතකය පමණක් ඉතිරිව ඇති බවත් වැටහිණි. මේ తত্ত্বය අන් අයටද ආදේශ කර බැලිමි. එමෙන්ම උපත පිළිබඳව සොයා බැලීමේදී යම් භෞතික ක්‍රියාවලියකට පෙර කර්ම ශක්තියින්ගේ එකතුවක් පමණක් බව වැටහිණි. දැන් මාගේ සිතෙන් ඥාති සම්බන්ධතා දුරස් වී ඇති බවක් දැනේ. මම දිගු කලක් ශරීරය දෙතිස් කුණපයන්ට හා සතර මහා ධාතුන්ට බෙදා බලන්නට පුරුදු වී සිටිමි. මා අහම්බෙන් ලද මේ දැනුම විපස්සනාවට හැරවිය හැකිද? එසේනම් නිවැරදිව එසේ බලන අයුරු පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක හරි අමාරුයි කියන්නේ මේක ප්‍රත්‍යක්ෂ ඥානයක්ද, චින්තාමය ඥානයක්ද කියලා. මේක තමයි මේ තිස කුමාරයා තිස රජුව දක්වා මහින්ද ආමඳුරෝ අහපු ප්‍රශ්නේ. මහරජා ඔබට ණයෙන් සිටිනවද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ණයෙන් අර අනිත් අයත් ඉන්නවද ලෝකේ? ඒ එහෙමයි ස්වාමීන් මේ රටේ මට ණය නොවේ. ණයනොත් ණයනොත් නොවන අයත්තර තවත් කවුරු හරි ඉන්නවද? ඒයි සංස මං. අනේ ඒක තමයි දැනගත්තේ මේ රජුරවන්ට මම කියන එක අමතක වෙලා නැහැ කියන. ඒක නිසා කවදා හරි බලන්න අම්මා මලා ඒක ඉතින් මොනව කරන්නේ ගියා උන්ද ගියා. දැන් මේ බලන මම ඉන්නවනේ. දැන් මේක අල්ලගන්නේ තියෙන්නේ. ඒක අල්ලගෙන නෑයොත් නෑ කවුරුත් නෑ. නමුත් ඒක කියනකොට මම මෙයාගෙනද ආඩම්බරය දෙන්නේ මට දැන් හොඳට ධර්ම වැටේනවා මට ඉස්සර වගේ නෙමෙයි අපේ අම්මා වගේ මෝඩියක් නෙමෙයි මම දැන් මෝඩේද්ද මෝඩියක්ද මන් දන්නේ නෑ. නෙවෙයි කියලා අඳිනවනම් මේක මෝඩකමක්. මේ දැකපු එක වගේ තමයි මේකත්. ඕක දැක්කයි කියලා ආඩම්බර වෙන්න මොනවක් අධ්‍යයක් නැත්තේ නෑ. ඕක ප්‍රත්‍යක්ෂේ නම් Tamanට තේරෙයි කවුරු මරුණත් ඉතින් අර පුරුද්දට අඬව ගන්න ප්‍රශ්නයක් නෑ. කොහොමනම් මැරෙන. ඒ සෙන් මාස්ටර් කෙනෙක් ආවට මේ පුතා අඬ ගන්න කියලා ආශිර්වාද කරන්නේ මම කන්දක් උඩින් ඉන්න මිනිස්සුන්ට වැඩි මිනිස්සුත් ඒක ආශ්‍රය කරන්නේ නැතුළු. ගමේ මිනිස්සු. ඊට පස්සේ කවුරු ස්වාමීන් වහන්සේලා බණ භාවනා කරන කට්ටිය අනේ ස්වාමීන් වහන්සේ අපේ දරුවට ආශිර්වාද කරන්න කිව්වා. ඊට පස්සේ ආනු මේ තාත්තා කොයි කියලා. තාත්තා මලයි කියලා. සීයා කොයිලා. තාත්තා සීයත් මලයි කිව්වා. ආ එන වාරිය. සීයා මලා. තාත්තා මලා. ඊකට උඹ බෑන. ඊට පස්සේ දරුවා බෑනවා කිව්වා. අනේ බලන්න ස්වාමීන් වහන්සේ ආශිර්වාද ගන්න ආපුවම ඔබ වහන්සේ මේ මොනවද මේ කතා කරන්නේ? සීයා මලා, තාත්තා මලා. ඊකට උඹ බෑන. යකෝ. උතෝට ඉසලා දරුවා බෑරොත් උතෝට මහා කරදරයක් නේ. ඒක වෙන්නේ උතෝට පස්සේ දරුවා බෑරෙන්න කියලා තාත්තා මම ප්‍රාර්ථනා කළේ. උඹට ඒක තේරෙන්නේ නැද්ද කියලා? උඹ ඉන්න දරුවෝ හරි මොන තරම් කරදරයක් කන කනවල සියම රාතයි ගන්න උඹ බැරියක් ඊට පස්සේ උඹ දරුවෝ මැරෙනවා ඒකට කවුරක්වත් කැමති ඒක ආශිර්වාදයක් වෙන්නේ නැහැ අපිට කැමතිලා තියෙනවා නේ මේ දරුවා සත වර්ෂ ආධික කාලයක් රෝග දෝක නැතුව කියන්නේ අනේ යාමුදුරන්ට සත පහකුත් දීලා එනවා බින්කඩේට දාලා ලොකුවට ආශිර්වාද කරගන්න ආශිර්වාද කරත් උඹ මැරිය කියන එක තමයි කියන්නේ මැරෙනවා ඔය බලපෑම් කරන් බැලනවා එහෙමනම් මේ ලැබිච්ච ලාභේ ලොකු දෙයකට සලකන දෙයක් නෑ. අපි මෙතෙක් කල මේවා සල්ප බැලුවේ නෑ. නමුත් මේක චින්තාමය වශයෙන් ගන්න පුළුවන් කිසියම් භාවනාවකින් තොරව ඒකෙන් කිසි ගුණයක් වෙනසක් වෙන්නේ නෑ. එතකොට වෙන්නේ මේ චින්තාමය ඥානස ආඩම්බර වීමක් වෙන්න පුළුවන්. මරද ඉසට්‍රේසින් ඥානයක් පහළ වෙලා කියන එක තමයි. ප්‍රත්‍යක්ෂයක් આવොත් ඥානයක් පහළ වෙලා කියලා නෙමෙයි තේරෙන්නේ. මේ නිසා මම මරණයට ලෑස්ති වෙනවා. මයිසට් ඇන්ඩ් ලෑස්ති වෙනවා. ලෙඩ වෙන්න ලෑසෙනකො ලෙඩ උණයි කියලා අඬව ගන්න මරණීයයි කියලා දඟලන මොකක්වත් දෙයක් නැහැ. එතකොට තියෙන්නේ ටෙන්ෂන් එක බයින. එතකොට තියෙන්නේ ආකතිය බයින. ෆ්‍රස්ට්‍රේෂන් එක බයින. එහෙම නැත්නම් අසහනේ නැති වෙලා නැති මොකද හරි මේක දැනගත්ත නිසා මට ඉතින් ප්‍රශ්නයක් නැහැ. සීයාමලා තාත්තවන්න ඒකට ඔබ මරන ඒකට පුතා මරන. මුච්චර ලොකු ආශිර්වාදයක්. ලොකුම ලොකු ආශිර්වාදය තමයි උඹට පස්සේ පුතා මරන්න. උඹ ඉඳි පුතා මරන තමයි ඒක ටිකක් මොකද්ද කොල්ලට ඩෙන්ගු හරි හැදිලා මොකක් හරි කචල් එකක්. ඉතින් ඒ නිසා මේවා තේිනකොට බලන්න මේ අවබෝධය නිසා තිබුණු ආතතිය බහිනවා නම් තිබුණු මානසික මේ අසහන අඩු වෙනවා නම් තමයි සාමාන්‍ය කෙනෙක් බව තේරෙනවා ඥාණයෙන් අපිට වේශය සාව වාසියක් වෙලා දෙනවා මේක ආවට පස්සේ ආඩම්බර වෙනවා නම් අනේ මේ ඥාචරකට මේ ජනම ආවේ නැහැ කියලා කනගාටුයි. ඒ නෑ ඉතින් ඒක වාතයක් තමයි. ඒක ඉතින් තවත් ආතතියක්. එචා කරන කරන දේ තමයි තේරෙන්න ඕනේ රිලැක්සේෂන්. සතුට සමාදානයි. මම දන්නේ මම කොහොමඩක්වත් අම්මා මැරුණත් මම නැතුණත් මමත් මැරෙනවා. ඔය අම්මා තාත්තා කියලා හිරියට හැම ආත්මෙදිම අම්මා තාත්තා කෙනෙක් හිටියනේ උන්දලා ගැන කිසි කතාවක් නැහැ. මේ මේ ආත්මේ අම්මා විතරයි අම්මා. ඒ නිසා මේක මට පේන්නේ මේ පිරිසුදු මදි, චින්තාමේ වශයෙන් ගත් එකක්. නමුත් මම ගෙස් කරන්න මම දෙන උපමානය තමයි මේක මේ ඥානෙ ලැබුණ නිසා කියලා තමයි තියුණු අසහනෙ අඩු වුණා නම් දිනුනේ. මොකද මම දැන් වෙන්දරේ ඥානවන්තයි කියලා අන් දෙකක් ඇවිල්ලා තියෙනවා නම් පරාදයි. ඒක මේ මේකේ ලියවිලා නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්නට. නමෝ බුද්ධාය ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වඩන මා හිස් තැනක නතර වුනේමි. අරයන්කේ හිඳ භාවනාව කරගෙන යන විට සංස්කාර ගලා යමින් බාධා වුවත් එසේ බලාගෙනම සිටිය විට එම චේතනා අඩු වී හිස් තැන බාධාවකින් තොරව සිටීමට පුරුදු වූ යෙමි. එසේ දිගටම භාවනා කරන විට කය සැහැල්ලු වී බව දැනුනි. මුල දවස්වල ඇස් ඇර බැලුව විට එය විනාඩි 20ක් 25ක් වැනි කාලයකි. දිගටම භාවනා කරගෙන යන විට පසුව එය විනාඩි 45ක් පැයක් අතර සිටිය හැකි විය. නමුත් එම කාලය අවසන් වන විට තද නිදිමතක් සහ කයෙන් කයෙහි වෙහෙසකර බවක් දැනේ. එවැනි අවස්ථාවක නිදා ගැනීම නීවරණයක්ද තීන මිද්දයද කියලා වරහන් ඇතුළේ දෙනවා. නැත්නම් කල යුත්තේ කුමක්දයි කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් දෙපා නැමැද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා මත මෙතෙක් දුරක් පැමිණීමට හැකිවිය. එම පින් ඔබ වහන්සේට අනුමෝදන් වී පතන බෝධයකින් ඒ උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. ආදු සාදු. කිසි කෙනෙක් සාදු කියන්නේ ඔක්කොම සාදු කියන්න බෑ. එච්චරයි. ඉතින් මුල් හරියේ තියෙනවා මේකෙදී හිතවිලි එනවා ඕන කෙනෙකුට ওই හිතවිලි ගැන කනකාටු වෙන්න පුළුවන්. ඒ හිතවිලි අපි කනකාටු නැත්නම් ඒගොල්ලෝ ඇවිල්ලා යනවා. නෝ පහුවෙනකොට දන්නවා ඒ හිතවිලි ගැන කනකාටු වෙන්නේ නැතුව ඔය සංස්කාරෝ ඇවිල්ලා යනවා කියලා හිතපුවම ඒක නැති වෙනවා. මේ තමයි ශූන්‍ය විදිහට ලෝකෙ දිහා බලන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා ගණන් ගත්තොත් ඉතින් ඒව ඇවිල්ලා අපිට කරදර කරනවා. අපි ඒව ගණන් ගත්තොත් ඒගොල්ලෝ අපිව ගණන් ගන්නවා. ඔය ඇවිල්ලා ඉතින් බලන්නකෝ. මගේ නෙවෙයි නිකන්. නෙළුම් පතකට වතුර ඉස්සාම සමහර වතුර බින්දු නෙළුම් පතේ හිටිනවා. සමහර වෙලාව ඇහිලා යනවා. හිටියත් ඔක ගෑවෙන්නේ නැහැ ඒ වගේ ඕනේ හිතවිල්ල බලච්චාවේ මං හිතන්නේ මේක නිකන් කරන්න පුළුවන් එකක් නෙවෙයි භාවනා මට්ටමට ගියාට පස්සේ තේනවා මිනිස්සු සද්ද කරනවා තමයි ඉතින් මොකෝ ඉතින් මට මොකෝ මට මේනේ කතා කරන්නේ මේ කකුලේ වේදනාවක් තියෙනද මට දරාගෙන ඉන්න පුළුවන් උග කොර කොර වෙන්න ආදී අන්තභාගයට එනව නෙවෙයිනේ හිතවිලි එනවා මට මොකද ඒක නිදිමත ගැන අන්තිමට කතා කරන්න කියනවා. ඒ නිදිමත දැන් මම කරගෙන. දැන් මෙතෙන්දි මම මොකද කරන්න ඕනේ? මේක තීන මිද්දේද මේක කෙලෙස්ද කියලා. නිදිමතට ගාලල්ලා කියලා නිකන්. අර හිචිලොට ගාලල්ලා ඉන්නවා වගේ හිචිලෙන් දැන් හරි ඌ ඇවිල්ලා ඉන්නවා. ඌ දන්නේ මාව වට්ටන්න ඉන්නේ. මම බලාගෙන ඉන්නවා. එයා මොකද මට කරන්නේ? මම පල්ලට වැටේ. ඉඳ ගිල්ල වැටේ. එහෙම නැත්නම් වෙහෙසයි ඇඟට. වෙහෙසුනා කියලා මැරිලා නැහැ නේද? හරි දැන් වෙහෙස තියේදී සතිය පවත්තර. වෙහෙස නැතුව සතිය පවත්තර. අර අර හිතවිලි වලට කරමුද මේක දෙයක් කරගත්තොත් මාරය අපි දිහා බලනවා. මේක දෙයක් කරගත්තේ නැත්නම් මාරයට අපිව පේන්නේ නැහැ. ඒකත් ඇවිල්ලා ගියා. තව එකක් ඒකත් ඇවිල්ලා. ඒකත් ඇවිල්ලා ඉතින් මොනවා කරන්නේ? අපි මොකක් හරි ඇල්ලුවොත් අහුනවා. ඉන්නේ නැදී ඉන්නේ දාහට යන්න ඇරියා නම් ඉතින් මුල් කොටසේ ඒ ලියන්නගෙම වචනේ කියනවා ඊතිවිලි ගණන් ගන්න කාලයක් තිබ්බා ඊතිවිලි ගණන් ගන්න ඉතින් ඒව ගියා ඒක මට කරදරයක් නැහැ එච්චරම තමයි නිදිමතර එච්චර තමයි කාය වේහසලත් මේ හිතාගෙන ඉන්නවා භාවනා කරනකොට කාය වේහසක් එන්නම බෑ නිදිමතක් එන්නම බෑ පිස්සු භාවනා කරත් නිදිමත නිදිමතම තමයි කාය වේහස කාය ගාලල්ලා කියන එක විතරයි භාවනා කරන එක වෙන්නේ හරියට කරදර වෙනවා හරිය නොකරන්නේ. නිදිමත වෙනවා නිදිමතලා පුදිය ගන්න. කය වේස දින බුලුවන් තරම් බලා ඉන්නවා. මේ සර්වචනාංශයේ නික්‍රෝධාරාමයට ගිය වෙලාවේදී සාක්‍ය වට කරගෙන බණහනේ බුදුහාමුදුරට කොන්දේම. ඉඳගෙන ඉන්න බෑ. එතසේ ආනන්ද හාමුදුරනේ කිව්වා ආනන්ද බණ ටිකක් කියපන් මට නිදිමතයි. මට කොන්දර දිනවා. බුදුහාමුදුරුවෝ පැදුරක් කියලා දෙන්නේ කියලා දැන් බුදුහාමුදුරුවෝ මේ ප්‍රධාන නළුව මේ චිත්‍රපටිය. එයා බුදි. ආනන්දහාමුදුරුවෝ බණ කරපස්කෝ ආනන්ද මම බණ කිව්වනම් මටත් තෝලිද තමයි කියන හොඳට බණ ටික කිව්වා මම මේ කොන්දේ අමාරුවක් නිසායි කියලා. දැන් අපි මේ වගේ භාවනාවට ඇවිල්ලා මම කිව්ව මෙතන පැදුරක් දාලා තිබුණා මට නිදිමතයි කියලා. දැන් ඕගොල්ලෝ මොකද කියන්නේ? බුද්ධ ජානන්තේම මවා පාණ්ඩ චරිතයක් නැහැ. උන්වහන්සේ වෙනුවෙන් මේ දුර බැහැර ගෙවාගෙන නිකුරාදාරාමෙන් ගියා සීළු සාක්කිය වට කරගෙන ඉඳගත් හැටි ඔක්කොම දින බුදුන්සේ නැගිටිට දිහා බලන්න වාඩිනවා සාක්කිය දක් බටේට දිහා බලන්න වන්න කාන්තාව මේ පැත්තේ ඉතින් රජවරු මේ පැත්තේ ඉතින් බුදුන්සමට කොන්දරි දෙනවා මොන කොන් බුදු කෙනෙකුට කොන්දරි දෙන්න ඕනේ නැහැ කියලා අපි හිතනවා ඉතින් කොන්දරි දීච්ච බව ලියලා තියෙනවා මේ කට්ටිය බලන්නේ නැති බණ කියන්න බෑ. නැගිටලා කියනවා ආනන්ද මම කිව්වාගේ බණ කිව්වා. ඒ නිසා උගව දෙනෙක් හිටනවා මේ භාවනා කරනකොට මේ මොනවදෝ වේල් මොකුත් නැහැ manussකම හොඳටම මතුවේ. හොඳටම තේරෙනවා තේනවා මමයි මේ අනික් කොන්දේ අමාරු නැහැ කියන අතර කට්ටිය අතර කිසි වෙනසක් නැහැ මිනිහට කවදා හරි කොන්දේ අමාරු වෙනවා. ඒකම තමයි. මේ කොන්දේ අමාරු වෙන්නේ මේ පාපයකටවත් මේ අත්තරද්දගෙන ඉතින් කොන්ද අමාරු වෙනද කොන්දත් තිබිල වැඩක් තියෙනවා. කොන්ද දීන්නේ අමාරු වෙන්න තමයි මොකද්ද කොන්දෙන් වෙන තියෙන වැඩේ. හොඳ කවියක් තියෙනවා අර මොකද්ද මේ රංගන නාට්‍යයක. කණි මොකාවේසෙන්නියා කංඥායාවේසෙන්නියා උගේ යනුවසින්නියා කණේ රෝග නැසෙන්නියා දති මොකාවේසෙන්නියා දත්තයාවේසෙන්නියා ඒකගේ යනුවසින්නියා දති රෝග නැසෙන්නියා ඉදේ මොකාවේසෙන්නියා ඉද උකුණාවේසෙන්නියා උගේ යනුවසින්නියා ඉදේ රෝග නැසෙන්නියා ඔය හැම එකක්ම වාදයක් දත දිව්වොත් දති එකක් කන දිව්වොත් කණ එකක් ඉතින් මේක නැතුවත් බෑනේ ඉතින් කියන්නේ කන් වෑයටම බාර දෙනවා උඹ ඕක පොඩ්ඩක් බලාගෙන කියන එකක් කරන්න හිටපන් මට කරන්න දෙයක් නැහැ. උකුණට කියනවා උඹ ඔළුව පොඩ්ඩක් බලාගනි. උඹ ඕකෙන් ටිකක් ආවන් ඒකට ප්‍රශ්නයක් නැහැ. උඹ ඕක ඔළුව බලාගනි. අන්න ඒ වගේ දරුවන්ට ওই ටික බාර දීලා උඹලඹල පුළුවන් විදිහට ඔක් කරගන්න කියලා පැත්තකට එන එකයි තියෙන්නේ. ඒක නෙවෙයි දරුවන්ට තේරෙන්නේ නැහැ. උකුණ ඔළුව දීපන් ඔළුවේ ලේ බොනවා, වන වෙනවා. වන වුණා නැත්නම් උකුණට තමයි ඔළුව තියෙන්නේ. දාලා තාන්න එකයි තියෙන්නේ. ඒ නිසා මේ ඔක්කොම එන්න අරින්න. මේ මැරෙන්න ඉස්සෙල්ලා ඔය එන්න තියෙන ඔක්කොම එන්න අරින්න හොඳ 100. මට නිදිමත වරෙන්. හැබැයි ගින්න ගන්න ඕන කමක් නැහැ මං කියන්නේ. ආවට මුස්පින්තු කරන්න යන්න එපා. මුලිච්ච වෙන්න බය වෙන්න එපා. මට කොන්දේ අමාරුයි නෑ ගියා මම ප්‍රශ්නයක් නෑ. මට හිතවිලි ආවා. හිතවිලි වලට ගණන් ගත්ත නිසා හිතවිලි ගියා. ඉතින් කොන්දේ මරෝ ගණන් ගත්ත නිසා කොන්දේ මරෝ යනවා. අපි වෙන වෙන ස්පෙෂලිස්ට් කෙනෙකුත් අල්ලනවා ඇනස්තීෂියක් ගන්නවා ඊට පස්සේ කොන්දේ අමාරු වෙලා පදිංචි වෙනවා. ඒ ඉතින් මේ ලොකු සැලකිල්ලක් නේද සැලකන්නේ. එන්නත් ඉස්සෙල්ලම මේ පාවඩේ වල හැටි කරලා ආවඩ ආයිබෝන් කියලා කකුල් දෙක උදලා ගෙට ගත්තා පස්සේ ඌ යන්නේ නැහැ. කොන්දේ මාර්ගයට බාවා උඹට කරන්න තියෙද කරපම් ඵලයක්. ඒ ටිකේ බුදියට ඉන්නවා. අන්තිම දරලයි මේ ජීවිතේ. ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ විසඳු තාලෙම තමයි නිදිමතට කරගන්නේ. කොන්දේ ඇඟේ මරවත් කියන්නේ. ඒක ඉතින් හොඳට බලහින්න නිදිමත එනකොට ඩිංගිත්තක් වෙලා. මම දැන් සතියෙන් රූප ධර්ම නෙවෙයි බලන්නේ. රූප ධර්ම නිසා සංඥාවක් නිදිමත දිහා බලනවා. මට ඇඟ රිදෙනවා. කටුබෙරි දාලා පෙරලනවා වගේ රිදෙනවා. හරියට හැත්තෙලනවා වගේ ඇඟ රිදෙනවා. මඩපුවක් ගෙඩියක් වගේ ඇඟ රිදෙනවා. අච්චාරු දැම්මා වගේ ඇඟ හැමතැනම රිදෙනවා. කරබන බලන්න මේ හොඳටම මට ෂුවර් දැන් මම මැරෙන්නේ නැහැ. හොඳටම මට ෂුවර් මට නිින්ද ගිහිල්ලා නැහැ. හොඳටම මට ෂුවර් මට සීන තියලා නැහැ. ඉතින් ඒක වේදනාව තියෙනකොට ලේසිනේ. වේදනාවක් නැති වෙලාට වැඩිය සතිය පිටවන්න හොඳටම ලේසි. ඔය ඉජෙකක් කොමයි බඩ එකක් කොමයි නිදිමතයි. ඒතකොට ඒකම පෙන්වන නිමර නැහැ කියලා. ඒකම පෙන්වන නිින්ද ගිහිල්ලා නැහැ. ඒකම පෙන්වන මට ක්ලාන්ත වෙලා නැහැ කියලා. ඒකත් අපිට කරදෙන කොණ්ඩ මත කොණ්ඩයමාරු මත සතිය පිටවන කොණ්ඩයමාරු නිකම්ම පච වෙලා යනවා. ඇඟරි දෙනවා ඇඟරි දෙනකොට හිතට ඵලයක් කිව්වත් යන්නේ සතිය කැඩෙන්නේ නැහැ. ඇඟ හොඳට තිබුණොත් තමයි ඇඟ පෙන්කෙලින්නේ. පිට යන්නේ හිත. ඇඟ වේදනාව වෙනකොට ඇඟේ එමය. අනේ ඵලයක් යන්නේ කියොට සතිය කොහෙවත් යන්නේ. ඒකට කියනවා සතිය පිටවකට හරිෂෝ කොණ්ඩයමාරු සියලට කියලා ඒක දිහාම බලනින්නේ. එයාට කරන්න පුළුවන් හරියක් නැහැ. ඒ නිසා මම මේ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ ඒකම කියලා තියෙන වචනවලින්මයි. මොකද සෑහෙනතොට සාර්ථක ප්‍රකාශයක්. මම නිදිමතේ කොන්දේ අමාරු නොයා යුක්තක් විදිහට සලකලා කතා කරන්නේ. නමුත් හිතවිලි වලට වැඩ කරපු විදිහට වැඩ කරන්න බුද්ධමාකාර විදිහට ඕනම ප්‍රශ්නයකට මේ සතියේ කෝකටත් අයිලෝගේ උත්තරයක් තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කළ පසු ඇඟට සනීපයක්, ඊතා සතුටක්, ප්‍රීතියක් දැනුනි. ඊට පසු සක්මන් භාවනාව කරගෙන යන අතරේ සිරුරේ ඇටකටුවල කකුල්වල ඇටකටු හොඳින් මෙනෙහි විය. ඊට පසු ඇටසැකිල්ල ඇතුළතින් තිබෙන බඩවැල් අසුචි කුණප කොටස් බෙහෙවින් ප්‍රකට විය. ඊට පසු අපේ සිරුරත් ලනු පැදුරේ ස්වභාවයමයි යනුවෙන් වැටහුණි. මෙය වරදක්ද සමා වෙලා පහදා දෙන්න. මේව ඇත්තටම අර ප්‍රත්‍යක්ෂ නිසා හම්බෙන චින්තාමය ඥාන චින්තාමය කියලා කියන්නේ අච්චත මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා ගණන් කරන එක. දැන් මම මෙහෙමයි මේ ඉන්න කෙනාට එහෙමයි. දැන් මෙහෙමනම් හෙටත් මෙහෙමයි. මේක වෙන්නේ නැති ඊයේ කියලා අර වර්තමානයේ හම්බෙන ප්‍රත්‍යක්ෂය හම්බෙච්ච ගමන් එයා සංසන්දනයක් කරනවා. සංසන්දනය හරහා තමයි මේ ඥානෙ තහවුරු කරන්නේ. ඉතින් ඒක ප්‍රත්‍යක්ෂයෙන් පටන් අරගන්න මේ ඒ ශක්තිය හරහා කාලය සහ දේශය හරහා දේශයේ දිගේ පැතිරීමක් සිද්ධ වෙනවා. ඒක විපස්සනාවම නෙවෙයි නෙවෙයි විපස්සනාවක් නෙවෙයි. ප්‍රත්‍යක්ෂයක් පදනම් කරගෙන එන එක නම් ඒ වළක්වන්න යන්න එපා. නමුත් එකකින් ඕක හරි කියන්නේ නැත්නම් තමයි වැරදි කියන්නේ. නැවත කරන්න. නැවතරයක් කරන්න. කර කර කර කරට ඒකම විවිධ පැති වලින් තාවුරු වෙනවා. එහෙම නැත්නම් මණිකක් හම්බෙච්චාම එක මුණතක් බලලා මිල තීන්දුව කරන්නේ නැහැ. ඔක හොදලා අනික් මුණත දාලා බලන ආය සුද්ධ කරලා හැම පැත්තෙම මිල තීන්දුව කරන්නේ ඉතලා බලන්න බුණ හැම පැත්තෙම බලන. මණිකාරේ ක්ලේශයට මිනිස්සු කරන්නේ නැහැ. අතරම් බඩුවක් ගන්න ගිය කෙනෙක් දැක්ක ගමන් ආ මට මේක දෙන්න කියන්නේ නැහැ. එයා හොඳට හැම පැත්තෙම උරගාලා බලලා රත්තරන් කරත් ගන්න කීයද පැටර්න් එක හොඳට හැමතැනම තියෙනවාද ආදි වශයෙන් පරීක්ෂා කරනවානේ. ගිය ගමම ගත්තට පස්සේ යටින් බිලේ ලියලා තියෙනවා විකුණෝ බඩු නැවත බාර ගන්න නොලැබේ. ආයෙත් ඊට පස්සේ කියනවා ඔබට දෙල්ලියට ගත්තනම් ආයෙ රිටර්න් බෑ. ඉතින් මේ ඥානයත් රත්තරන්ද මණික්ද කියලා ගන්න ඕකට නැවත එන්න අරින්න එදත් බලන්න. ආයෙත් එන්න අරින්න ආයෙත් බලන්න. එතකොට තමයි තේරෙනවා මේකට කියනවා ආශේවන ප්‍රතික්‍රිය ඉස්ලාමයේ අසුරු කරනවා මේ පළවෙනි එක. ඊට පස්සේ භාවනා ප්‍රත්‍ය ලැබනවා. ඒකම නැවත නැවත භාවනා කළා කියන්නේ වරක් අසුරු කරපු දේ නැවත නැවත යොදවලා බලන්න. විවිධ පැතිකඩ දිගේ බලන්න. විවිධ මානසික தත්ත්වයට තිබෙන නිසා වෙන කෙනෙක් කිව්වට ඕක හරිම හරි ඥානයක් කිව්වට වැඩක් වෙන්නේ නැහැ. මොකද Tamanට තහවුරු වෙන්න නම් ඒක නැවත නැවත භාවනා ප්‍රත්‍යයට දාන්න ආශේවන ප්‍රත්‍ය උගාවක් වැදගත්. ඒ හැකි සංඥාවක් වෙනවා. මම ඉතල කාලකන්ණියෙක් නෙවෙයි මම දකපු සීලි වටිනාකමක් තියෙනවා මට වෙනකට වැඩි එක පෙනුමක් තියෙනවා. හැබැයි මේ එන ආපු ගාම මේක හරි කියන්නේ යන්න එපා. මේ ක්‍රමයටම නැවත නැතිව බලනකොට කාටවත් මේ බුදුහාමුදුරගේ ක්‍රමේ වැරදි කියන්න බෑ. ඒ දේ නැවතනාත කිරීම විතරමයි බුදුසසුන කියන්නේ ඔබට ඔබේ සාහතිකයක් ඇති කරන දෙවන්නේක් කරන්න එපා. දෙවන්නේක් ගත්ත කම ඒක සකන්නේ. ඔබම නැවත මේ ගත්ත ක්‍රමයෙන්ම කරපන්. කරනකොටනකොට ඔය අත්දැකීම එන්න එන්න තමයි පේනවා. මේක ඉතින් ගහේ බඩු තමයි. හොඳ හොඳ දේ. ඒ නිසා හොඳ දෙයක් කියයි. නමුත් මං වගේ කෙනෙක් යෝජනා ඉදිරි කරාට වැඩක් වෙන්නේ නැහැ. තමන්ගෙම යෝජනා ඉදිරි වෙන්න අරින්න ඒ සඳහා ඒ අත්දැකීම නැවත නැවත එන්න ආරින්නේ. එහෙම එනවනම් අන්න ප්‍රයෝජන වෙනවා. එතකොට තමන්න දෙනවා මේ ඇතියක්. බලන්න හිතපු දෙයක් නෙවෙයි. හිතපු දෙයක් නම් මනෝ විකාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මායාවක් වෙන්න පුළුවන්. ඇති දේ නම් නැවත නැවත වෙන්න ඒකේ මායා ස්වරූපේ නැති වෙනවා අස්පනා පිටකතිය තියෙනවා. ඒක සඳහා නැවත නැවත මේ ක්‍රමයටම අනුග්‍රහ කරන්න නිජකතා භාවනා කරන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවෙහි අගය අද්දුටුවෙමි. සක්මනින් පසු පරයන්කයට පිවිසි විට සිත මනවින් සමාධිගත වෙයි. මෙම අවස්ථාව විපස්සනා අවබෝධය සඳහා යොදාගත නොහැකිද? නැතිනම් හැකිනම් ඒ සඳහා සිත යොමු කළ යුත්තේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. ධර්මයේ යථාර්ථය ග්‍රහණය කළ හැක්කේ සමාධිමත් සිතකටම බැව් ඔබ වහන්සේගේ දේශනාවන්හිද නොඑක්වර සඳහන් වී ඇත. සමත සමාධියෙන් විපස්සනාවට පිවිසීම පිළිබඳ මෙම ප්‍රශ්නය ඒ අනුව පැන නැගුණු බැව් කරුණාවෙන් සලකන්න. මේක මේ මේක සමත සමාධියත් විපස්සනා සමාධියත් කියන තරම් මේක බොහොම පොඩි තොරතුරු එකක් තියෙන්නේ. ලේෂයට මම කියන්නේ මේ ප්‍රශ්න මේක විපස්සනා සමාධියම කියලා හිතන්නේ මේක විපස්සනා කියලා හිතන්නේ ඉවරනේ එතකොට. මේ වාහනේ යන්නේ රිවර්ස් එකටද ෆෝවර්ඩ් එකටද කියලා දන්නේ නැතුව කතා කරනවා. ඉතින් මේක විපස්සනා කියලා හිතාගත්තම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේක සමතිය කියලා අකල්ප ආකල්පගත වෙන්නේ ඊට විපස්සනාට හරිනු කියලා වෙනමම වැඩක් තියෙනවා කියලා පටන් ගන්නවා. අනේ ඒක මන් දන්නේ නැහැ කියලා එතකොට ආයේ මානසික ආතතිය. ඒ මොකකින් හරි ගමන්නේ මේ ගෙදර හිටපු කුස්සිය අම්මලා අපි නිකම්ම නිකන් කිරිබිස්ලා අපි දැන් මේ භාවනා කරනනේ මන්දයි. මොකද තව ටිකක් කරන්න කරනකොට එයා තමන්න වැල යන පැත්තට වැස්ස ගන්න යන එකයි තියෙන්නේ. ඔබ හම්බෙච්ච පළවෙනි වතාවෙම මේක මෙහෙට දාන්න ඕනේ මෙහෙට දාන්න ඕනේ කියන්නේ තොරතුරු නැහැ. අතික මේ මට්ටමේදී කියන්නේ සක්මන් කරලා ඉල පරියන්කට යන්න ගියාම මේ මට හොඳයි කියලා තීරණය කිව්වහම තාම සමතුලිත වචනවල දාන්න ඉච්චර තද බල ප්‍රශ්නකට උන ඕක හොඳට උහුරු කරගන්න. මොන් මම කිලින්ම චෝදනා කරනවා පල්ලෑසින සක්මනේ කවදාකවත් කවුරු සක්මන් කරලා තනකොළ හොඳටම බැවිලා. පල්ලෙහාට ගිහින් බලන්න කවුරු සක්මන්ට සලකලා නැහැ. එනිසා ඕගොල්ලෝ ඒවා සුද්ධ කරලා ඒවා අතු කාලා තියාගන්න ඕනේ සක්මන්ට ගරු කරනවා වගේ ඒවා කෙරෙන්න ඕනේ. ඒවා යෝගාවචරය අතර කෙරෙන්න ඕනේ. අපි නිකන් බුදුගේ සුද්ධ කරනවා වගේ මේ ශාලාව සුද්ධ කරනවා වගේ සුද්ධ කරන්නේ. ඕගොල්ලන්ගේ දෝෂයක් නෙවෙයි. එහෙනම් ඕගොල්ලන්ගේ දෝෂයක්. නොවෙන්නේත් නොවේ. ඒ නිසා ධක්මන හොඳයි. ලක්මනට ලක්මනට ගරු කරන්න. ඒකට වැඳලා පටන් අරගන්නේ. අතු ගාලා තනකොළ ටික අස් කරලා වැඳලා පටන් ගන්නවා. මොකද එච්චරයි අපි උගන්වන්නේ වෙන මොනම දෙයක්වත් නිසාරමනේ අපි අලුතින් ගන්නන්නේ මේ වැඩියෙන් සක්මන් කරවන්න උගන්වන එකයි කරන්නේ. ඒ නිසා සක්මන්ට හොඳට ගරු කරන්න. ඔගේ විපස්සනා වුණත් හොඳයි, සමත වුණත් හොඳයි. දෙකම තිබුණට වැඩි ඉස්සරහට යනවා. ඒ නිසා දල වශයෙන් හිතාගන්න මේ ප්‍රශ්න කරු. දැන් ඉන්නේ තමයි විපස්සනා කියලා හිතාගන්න. එතකොට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. එහෙම නොවෙනවා නම් විතරක් මට කට උතර දෙන්න නෑ නෑ ස්වාමීන් වහන්සේ මට තියෙන සමතෙමයි. මෙන්න මේ ලකුණු නිසා කිව්වොත් මට එතකොට සලකා බලතයි. නැත්නම් අර ක්‍රමේ බොහොම ලේසි උත්තරයක්. හිත සාන්ත සාන්ති කරගත්තටපත් කරන උත්තරය දැන් ඉන්නෙම විපස්සනා කියලා හිතාගන්න. ස්වාමින් වහන්සේ මට ආනාපාන සතියෙන් සමාධිගත වීමට නොහැක. එවිට බුදු ගුණ සිහි කළෙමි. එවිට සමාධිගත විය. මේ ගැන ඔබ වහන්සේගේ අදහස දැන ගැනීමට කැමැති. ත්වන් සරණයි. ඔය ඒකට සමත්ගත උනාට පස්සේ බලන්න ආනපනේ අහුවෙනවා කියලා. මොකද බුදුගුණ කියලා කියන්නේ අනුන්ගේ දෙයක්. බුදුහාමරෝ ආනපනේ කියන්නේ වර්තමානයේ අස්පනා අපිට තියෙන එක. ඒ නිසා බුදුගුණෙන් සමාධිගත උනාට පස්සේ බලන්න ඒ ආනිසංසතික අරගෙන මම දැන් විවේකීව මම දැන් මෙතන ඉන්නවා. මෙහෙම ඉන්නකොට ආනපනේ පැත්තක තියන්නකෝ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක දැනෙනවද කියලා. සමාධිගත වෙච්ච හිතනේ. එහෙනම් ඒත් ඇති. එතකොට මේ ගෙදර ඇවිල්ලානේ හිත. බුදුගුණ කියන්නේ පිටික. ඒක සංකල්පයක්. ඒක සම්මුතියක්. ඒකත් දකින්න බෑ අපට. ඒකේ තරම් මේ මේ සර්වඥතා ඥානයක් අපිට ඒ ಗುಣ වර්ණනා කර တဲ့ හැකි අහපු දේවල් වලින්. ආනාපාන කියන්නේ අස්පනා අපිට අත්දගෙන ගන්න ආනාපාන නැත්තම් තමයි මේ පොළවේ වාඩි වෙලා ඉන්න බව. මේ පොළවේ ඇවිදින බව. ඒ බව දන්නවනම් ආනාපාන වගේ සූක්ෂම සියුම් දෙයකට යන්න නැති වුණාට ඉඳගෙන ඉන්න වෙලාවේදී මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් නම් බුදුගුණ වැඩුවට පස්සේ ඒක ලොකු පටන් ගන්නවා. ඒ නිසා ආනාපානෙ මෙතෙන් අපි බලපෑම් කරන්න යන්නේ නැහැ. සමාධිය බලපෑම් කරන්න යන්නේ නැහැ. ඒ නිසා පළවෙනි වාක්‍යෙම මූලික උපදේශ අහන්න නැතුව ලියුවේ කරේ. ආපහු පළවෙනි වාක්‍යය කියවන්න ඕනේ. මට ආනාපාන සතියෙන් සමාධිගත වීමට නොහැක. අපි කොතරම් අසංකලනය කාටවත් ආනාපාන සතිය කියලා දෙන්න සමාධිය දෙන්න. අපි කිව්වේ පටන් ගන්නකොට අපි සතිය වග බලමු. සතිය වග කියමු. ඉතින් ඔය චීන කඩේකට ගිහලා ජපන් කෑම නෑ කියලා අඬනවා. වෙයි යන්නේ ඉතල බෝඩ් එක බලන්න. මම මේ කොහෙද යන්නේ චීන කඩේට ගියොත් චීන කෑම ඉල්ලන්නේ. මේ දෙන්නේ මේ සමානපාන බලපෑම් කරන්න යන්නේ නැහැ. අපි සමාධිය බලපෑම් කරන අපි කියන්නේ ඇති ඇති මේ ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දන්න. ඒකට අපි සමා සතිය කියලා කියනවා. ඉතින් ඒ නිසා බුදු බුද්ධානුස්සතියට කිසි දෝෂයක් නැහැ. පටන් ගන්න වෙලාව අපි කොහෙන් හරි හිත කීකරු කරගන්නවා. කීකරු කරාට පස්සේ බලන්න මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා දැනගන්න පුළුවන් නම් අර ඇතිවෙච්ච සමාධිය හරහා මේ සතිය වඩනවා. ඒ නිසා පළවෙනි වාක්‍යයම මේ අපේ නිසන්වණේ ඉන්න බව දන්නේ නැති මූලික උපදේශ අහපු නැති අංජ බජල්. ඔළුව කොහෙද බඩ කොහෙද මොකද්ද කියන්නේ මේ බඩ ජරුමන් කේත ගැප්ලේ කියලා අර කරියක් තියෙන්නේ. කකුල ජපම් බඩ ජරුමන් කේත ගැප්ලේ වගේ කෑලි කෑලි එකතු කරලා කතා කරනවා. දෙයට මං කියන තව දවසකින් පස්සේ අර විතර කතා කරලා මූලික උපදේශපන්ති නැවත අහන්න. මෙතන තියෙන පටන් ගන්නකොටම කියන්නේ අපි කිසිම ගණතුණක් නැහැ. මෙතන තියෙන්නේ සතිය තියෙන දේ බලනවා මේ දක්වා මට සතිය නැහැ මට සමාධිය නැහැ මට ආනාපාන නැහැ කියලා කියන්නේ චරුචරු කන බින්දං මුස්පේන්තුයි එපා කතා කරන්න මට මේ තියෙන්නේ මේකයි කියලා කියන්නේ ඉවරයි අපි හැකි සංඥාවට වැටෙනවා අපි සාධනීය පැත්තකට යන සක්කෝ කියන ගුණය ඔච්චරයි අයියෝ මට ආනාපාන නැහැ අයියෝ මට සමාධිය නැහැ අර උලම කෑ ගන්නවා අයියෝ අයියෝ ඒ රැට ඇහෙනවා බඩද රෝමලට ඇහෙන්නත් හොඳ නැහැ කියලා කියනවා. ඌව තියාගන්න එපා. පළවෙනි උපදේශ පන්තිල හොඳට අහුම්කම් දෙන්න මම කිව්වට පස්සේ ආයත උපදේශන මේ අපි පුරුදු කරන්න හදන්නේ මේ ඇති දේ ඇති හැටියට බලන්න මිස නැති ආනාපානයක් ආවේශ කරන්න හරි නැති සමාධියක් දෙන්න නෙවෙයි. නමුත් ඒටි ඒටි සමාධිය කියන්නේ සබුද්ධානුසීස පස්සේ කී කරුණා නම් මම දැන් මෙතන ඉන්නවා කියන එක බලන්න පුළුවන්. බලන්න ඒක ලොකු පිම්මක් පයින්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා දැනට වසර 7ක පමණ සිට භාවනා කරන්නෙමි. වරහන් ඇතුළේ තියෙනවා දිනකට පැය එකහමාරත් දෙකක් පමණ. මාහට භාවනාවට ඉඳගෙන ස්වල්ප වේලාවකට පසු අත්ලහා ඇඟිලි වලින් තාපය පිටවෙන්නක් මෙන් දැනේ. ආනාපාන සතියද තිබේ. සසනය සමග නාසික නාසිකාග්‍රය අවට සංවේදනාද දැනේ. එසේ හෝ ආනාපානයට සතිය යොමු කළ හැක. බොහෝ විට තාපය අත්ලහා ඇඟිලි වලින් පිටවීම දැනෙන්නේ මෙවැනි දින කිහිපයක භාවනා වැඩසටහන් වලට සහභාගී වන විට හා බොහෝ දිනවල ගැඹුරින් භාවනා කරන අවස්ථාවලදී පමණි. මේ පිළිබඳව මා වෙනත් කිසිදු ගුරුවරයෙකුගෙන් ප්‍රශ්න කර නැත. මෙය මාගේ පවතින කෙලෙස් නිසා සිදුවන්නක්ද නැතිනම් සාමාන්‍ය තත්වයක්ද යන්න පහදා දෙන්න සුවපත් වේවා. මේකේ වටින මදේ වශයෙන් ගන්න තියෙන්නේ ඉඳගෙන ඉන්න වෙලාවේදී තමන්ගේ අතින් ඒ කියන්නේ මේ ඇඟිලි වලින් මේ ශක්තිය පිට වෙන වගේ ඒ කියන්නේ මොකක් හරි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒකම ආනාපාන කියන හුස්ම දැල්ල නාස්පුඩු පුරවාගෙන යන බව දැනෙනවා. තවත් මොකක් හරි මට මතක විදිහට අහගෙන ඉන්නකොට තේරෙනවා. මේ මේ දෙකෙන්ම වෙන්නේ මැරිලා නැති බව. මේ දෙකෙම වෙන්නේ නිින්ද කියලා නැති බව. මේ දෙකෙම වෙන්නේ කලන්ත වෙලා නැහැ. ඊට පස්සේ මේවා කෙලෙස් නිසා ඇත්තටම කෙලෙස් නැහැ. මේ ඔක්කොම දුක්ඛ සත්‍ය කොටස්. අපි මේකේ මේ ආනාපානෙ පෙනිය යුතුයි මේ ශක්ති නොපෙනිය යුතුයි මේකට වැඩිය මේක හොඳයි කියලා කියන්නේ මේ අපිට අදාළ නැති ශේෂ්ත්‍රයක දන්නේ නැති මිම්මක් වයින් ගන්නවා ඕන දෙයක් Taman ළඟට ආවට පස්සේ බලන්න ඒකෙන් පේන දිනවා මම මැරිලා නැහැ අම්මා මලා අම මැරුණට මම දන්න නිසා අඬනවයි කියලා කියන්නේ මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. ඉතින් මට සතිය තියෙනවා. අම්මා මැරුණට මොකද සතිය තියෙන්නේ? දැන් තමන්ගේ කකුලක් කැඩලා යනවා. හොඳටම තියෙනවා කකුල තියෙනවට වැඩිය මැරිලා නැති බව තේරෙනවා. කකුල තියෙනවට වැඩිය නිින්ද ගිහිල්ලා නැහැ. නිින්ද යන්නෙම නැහැ ඊට. ඒකේ මේකෙන් අයින් කරන්න කියට සතිය කැඩෙන්නේ නැහැ. ඉතින් හැම දෙයක්ම ගන්න මේ කරුණ තුන ඔප්පු කරන්න. ඉන්න ඉන්න කාරණාවෙන් බලන්න මට නිින්ද කියලා නැති බවට තමයි මේ මේ ලකුණු. මට ක්ලාන්ත වෙලා නැහැ මට මේ අසීයෙන් නැහැ. ඒක බුදුජානනාංශ කියලා කියන්නේ නසඤ්ඤ සංඤී නෝපි විසඤ්ඤී න විසඤ්ඤ සංඤී ඒ එවන් සමේතස විභූති රූපං තණ්හානි දානානි පపంచ සංඛා. බොහොම ගැඹුරෙන් කියලා කියනවා. තමන්න තියෙනවා දැනීමක් නසඤ්ඤ සංඤී මම මේ ලෝකේ කාම සංඥාවල නෙවෙයි. මගේ දැන් ඇතුළට හිත ඇවිල්ලා තියෙන්නේ. කාම සංඥාවල නෙවෙයි. මම මේ රූප බලලා සන්තෝෂ වෙන්න හදනව නෙවෙයි. සද්දාලා සන්තෝෂ ගන්නව නෙවෙයි. කන්න රස පහත නෙවෙයි. න සාමාන්‍ය සංඥා න විසඤ්ඤ සංඥා විසඤ්ඤ වෙලත් නැහැ. නෝපි අසඤ්ඤේ මම අසඤ්ඤ තලෙත් නෙවෙයි. කියන්නේ මැරිලා මිලත් නැහැ. මොකද්ද සංඥාවක් තියෙන්නේ ඔච්චර තමයි. يعني හරියටම වැඩි දැන් කුරුල්ලා ගේට ඇවිල්ලා. ඉතින් මේක ඇතුලේ මේ ඇඟිලෙන් බැලෙන සංඥාවද හොඳ, නාසින් එනවා කියන දෙකම හොඳයි. අයියා හොඳ නම් අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගිය මල්ලිය පවසෙම දෙන්නම හොඳේ කියා කිව්වොත් දෙකම ලාභයි දෙකම තියෙන සතිය පිටවන්න ආරමුණු බෑ හොඳට මතක තියාගන්න මේ දෙකම මනෝ විකාරයක් වෙන්න දෙන මේක ප්‍රකෘතියක් වෙන්න එහෙම බලනකොට වෙනවා මේ මේක ශක්ති ක්‍රියාත්මක වීමක් මේ ශරීරයේ සිද්ධෙන්නේ භවය කියන්නේ ඕකට පැවැත්ම කියන්නේ ඕකට ඕක එක එක විදිහ වලට පේනවා ඒක මම කියන්න යන්න එපා. මගේ කියන්න යන්න බෑ. හොඳට බලනකොට බුදුට වෙසක් තොරණක් දිහා බලනකොට එක එක පැටර්න්ස් දුවනවනේ. මේක ඇතුලේ ඊට අපක්. මේක ඇතුලේ ඔක්කොම නාටකම් ටික තියෙනවා. අර බලන එකක් අපිට ලොකු කරලා පෙන්නනවා. ඒක ගොඩක් තියෙනවා. අපිට දින හැමදාම බලන්න. හැම පැත්තෙම බලන්න බලනකොට මේ ශක්ති වගේක් පිරිමැදින් වශයෙන් ආශෙම් පෙන්නන. පිම්බීම හැකිලිම වශයෙන් බඩේ පෙන්වනවා. ඇඟිලි වල පෙන්වනවා. සංසිලි වල පෙන්වනවා. නහය දෙපැත්ත වෙන්නේ ශක්ති නඩියනවා නිකන් මේ මේ සුබතියක් වාගේ. ඒක හොඳ ලකුණක් මම මැරිලා නැහැ. ඒක හොඳ ලකුණක් මට නිින්ද ගිහිල්ලා නැහැ. ඒක හොඳ ලකුණක් මං අසීයෙන් නෙවෙයි. තෝරන්න බේරන්න කිය ගමන් ටෙන්ෂන් එකක් එනවා. වර්ග කරන්න ගිය ගමන් ආතතියක් එනවා. වර්ග කරන්න ගිය ගමන් අසහනයක් එනවා. ඔක්කොම හොඳයි. ඒ නිසා ඒ හොඳ ලකුණක්. ඒ අර කියන්න උත්සාහ කරන දෙසරයක්. මුදලට සමාධි භාවනා කරනකොට දවස් ටික තුනක් කරනකොට තමයි මේක දැනෙන්නේ. තව ඉස්සරහට ගියාට පස්සේ කීටියන් කැමරාවකින් බැලුවා වගේ පෙන්නේ පුද්ගලී කියලා කියන්නේ ෂෂ්ටි පුඤ්ජා. ඒක ජීව ශක්තිය කියලා කියන එකට. ඔව් අමාරෝ විශ්ව ශක්තිය කියලා කියනවා. ඉතින් කත්කල් වල විශ්ව ශක්තිය තමයි තියෙන්නේ. ආයෙ වෙන දෙයක් තියෙනයි. ඔක්කොම තියෙන විශ්ව ශක්තිය තමයි. ඒ විදිහට මම මේ ගෑණියක් පිරිමියෙක් කියනකොට ඒ ශක්ති වශයෙන් බලන එක කෙලස් අඩුයි. ගෑණියක් කිව්වොත් පිරිමියෙකුට ආකර්ෂණයක් තියෙනවා. රත්තරන් කිව්වොත් ප්ලැටිනම් එක සම්බන්ධනයක් තියෙනවා. මේ ශක්ති ශක්තිය වල මොන්නම જાතියක් වංශයක් බේරුමක් මොකක්වත් නැහැ. ඔක්කොම සමතලයේ. ඒකට කෙලස් උපදින්න කෙලස් බහ ගන්න තරක් නැහැ. ඒ නිසා මුළු ශරීරේම හුදු ශක්තියක්. එහෙම නැත්නම් හුදු දැනීමක්. නැත්නම් මම ඉන්නා කියන වචනේ භවය කියන එක තේරෙන පටන් අරගත්තට පස්සේ වෙනවා ඒකේ ස්ත්‍රී පුරුෂ ගති නැහැ. වයසට යamak නැහැ. ඒකේ අතන හිටිය ශක්තිය මෙතන හිටිය ශක්තිය අන්නේ ඒ යන්න හදන්නේ. මේ ශක්තිය තියාගන්න යන්න එපා. මේක තව තවත් හැම තැනින්ම පේන තාලෙට ප්‍රතික්ෂේප කරන්නේ නැතුව එයට නිසින්ින්දේ නටන්න දීලා අනුන්ගේ දිහා බලා ඉන්න වගේ බලන්නේ හිටියොත් මේක ඇතුලේ ඔක්කොම මුළු විශ්වයම තියෙනවා මේක. බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ ව්‍යාම මැත්තේ කලෙබරේ සසංජීවි සමනකේ ලෝකංච පඤ්ඤා වේමි ලෝක සමුදයංච පඤ්ඤා වේමි. මේක මේ ඇතුලේ මුළු ලෝකෙම තියෙනවා මානෙ. මුළු ලෝකෙම හටගන්න මේකේ තියෙන ලෝකෙම විනාශය මේකේ තියෙන විනාශය මේ දැකීමේ මාර්ගයත් මේකේ තියෙනවා. අපි මේ අනුගේ ශරීරනේ බල බල ඉන්නේ. එතකොට පේන්නේ නැහැ. ඇතුළට දාගන්න ඇතුළට දැම්මට පස්සේ හොඳයි. කොහොමද මේකත් හොඳයි කියන්න පුළුවන්. ප්‍රකාශය හොඳයි. ගරු ස්වාමින් වහන්සේ මාහට ක්‍රමක්‍රමයෙන් සිත තැම්පත් වීගෙන එයි. එම අවස්ථාවේදී ආස්වාස ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කළ යුතුයමද නැතහොත් හුස්ම රැල්ල දෙස බලාගෙන ඉඳීම පමණක් ප්‍රමාණවත්ද කියා මාහට අනුකම්පාවෙන් පහදා දෙනු මැනව. ඒකෙදී මේ මේ හරියටම මේක මෙන්න මෙහෙමයි නීති කියලා එකක් නැහැ. තමන්ට දැනගන්න ඕනේ බබෙක් නලවනකොට නැලවිලට අපි කියන්න ඕනේද නැත්නම් ඒක අඩු කරන්න ඕනද නැත්නම් කොට්ටේට තත්ත කරගෙන ඉනකොට බබා නිදාගන්නද කියලා. දඟලගෙන ඉන්න පාට තියෙනවනම් නැලවිලික අපි කියන්න ඕනේ. බබා නිින්දට යනවනම් ඒක ටිකක් අඩු කරන අඩු කරන අඩු කරන යන්න. ඊට පස්සේ බබා නිින්ද ගියාට පස්සේ නැලවිලික කියන කොට්ටේට ගහන්න අයියෝ තරකපක් බුදු ඇවිදිනවනේ ආයතනේ. බබා නිදි කරවන්න නම් අවදි කරවන්න ඕන නම් කරන්න තියෙන්නේ ආයෙ නැලවිලික අපි කියලා කෝල්ලපුවාම ඕන නැගිටලා කෑ ගන්නවා. අපිට ඕනේ කරලා තියෙන බබා නිදි කරවන්න නම් මෙනේ කිරීමේ අර ඔක්කොම කරන්නේ බබා කී කර කරන්නේ දැන් ඉති ක්‍රම නෙවෙයිනේ අපිට ඕන කරන්නේ බබා නිදි කරගන්නේ කියන්නේ. ඉතින් ඒ නිසා Tamanට සාන්තිදායක තත්ත්වයට විවේක වෙන තැනට උදේකලා වෙන තරමට කරන්න තියෙන හැටි කරන්න. ආක දේ කරාමයි මේක නොකඩ යුතු කියන එක නෙවෙයි. අපි යන්න ඕනේ ගමන කරන්න මොකද එල්ලේ? අන්නේ එල්ලේට යන්න ඕන එක කියලා දෙන්න මෙලෝ જાතිය ලෝකේ කමක් නැහැ. Taman කෙරුවොත් Tamanට තේරි අරක කෙරුවොත් ඇවිත් තිනවා මේ කෙරුවොත් සංසිඳනවා. අපි මට පොදුවේ කියලා ඇගේ මේ හුද්දකලාවට යන ගමන යන්න. විවේක වෙන තැනට යන ගමන යන්න. ඉස්සාම වෙන තැනට යන ගමන යන්න. මානසික ආතතිය අඩු වෙන තැන ගමනට යන්න නිවනට යනවා කියන්නේ ඕක තමයි. ඒ නිසා ඒ වෙලාවේ හැටියට අන්දක් නගිනකොට නම් එන්නේ එන්නේ බර ගියර් එකට දාන්න. කන්දක් බහිනකොට නම් සෑහළු ගියර් එකට දාන්න. ඉතින් කන්දේ හැටියට තමයි ගියර් එක දාන්න තියෙන්නේ. නිසා ඒ ආපු කෙනාටම මම වගකීම් පවරනවා. භාවනාව මෙන්න මේ සුදුස්සක් කරන්න කියන එක තමයි අපි ධම්මනිසන්ති ආමතු ඉන්නකොට කිව්වේ. මේදී අවශ්‍ය කරන එක සුදුස්සක් කරපන් කාය ඇතිදලා කියන්න බෑ අර කරපන් මේක කරපන් කියලා. මොකද Taman තේරුම් ගන්න ඕනේ මොකද්ද පදම කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ කළ ධර්මදේශනයේදී නිදිමත තදින් ඇතිවීමේදී එසේ නොවීමට යයි සිතා අදිෂ්ඨාන කරන්නේයි කීදේ නැවත දේශනා කරන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. මම නම් එච්චරම ඒ ප්‍රකාශය මතක නෑ. මොකද අදිෂ්ඨාන කරාට නිින්ද නොයා ඉන්නේ නෑ. නමුත් අදිෂ්ඨාන ශක්තිය මෙනෙහි කරන්න පුළුවන්. ඒක ලොකු ශාමිසි කියන්නේ මෙහෙමයි. තමන් දන්නවනම් හැමදාම එක පොලේ භාවනා කරනකොට මෙන්න මෙච්චර විතර යනකොට මට එක්ක නිින්දක් එනවා නැත්නම් හිත පිට යනවා එහෙම නැත්නම් මොකද කරදරයක් වෙනවා නැත්නම් මට කරදරයකට ඉස්සෙල්ලා මට විනාඩි 20ක් විතර භාවනා කරගෙන යන්න පුළුවන් කියලා මේක නිින්දට විතරක් නෙමෙයි කොයි දෙයකටත් බල වේදන නිසා ඕම එහෙමනම් යාට කියනවා ඉඳ ගන්නකොටම 20 දන්නවනම් මට අද විනාඩි 25ක් ඉඳ ලැබේවා කියලා අදිස්ථාන කරලා වාඩි වෙනවා ඒකල බුද්ධ බුද්ධ ධම්ම සංගය ත්‍රිවිධයෙන් හිත පූජා කරා. ඔන්න විනාඩි 20 යනකොට තමන්ට මොනවා හරි ඒක කැඩෙන ලකුණක් වෙනකොට නිදිමත ඒක වේදනාව එහෙම නැත්නම් මොකක් හරි ඒකට කියන්න තියෙන්නේ මතක් කරන්න කියනවා මම දැන් අදිස්ථානෙක ඉන්නේ දැන් නිදිමත එනවා නමුත් මම මේ නිදිමත දිහා බලන මොකද මං අදිස්ථාන කළ තියෙන තව විනාඩි 5ක් ඉන්න ඒකට අදිස්ථාන ශක්තිය නිසා අර වද දෙන තමන්ගේ අවධානය පොත්දල් කරන නිදිමත දිහා බලනවා එතන වේදනාව එනවා වේදනාව ඇත්ත නැගිටින්න තරම් වේදනාවක් තියෙන නමුත් මම අද නැගිටින්න ඉස්සෙල්ලා පොඩ්ඩක් බලනවා මගේ අදිෂ්ඨාන ශක්තිය නිසායි කියලා මේ බලබලා ඉන්නකොට ඒක පොඩ්ඩක් විශ්චයම නැගිටින විනාඩි 21 22ක් දික් කරතයි අනිදාරණ 22 23 24 වශයෙන් ටික ටික ටික ටික වැඩි කරතයි ඒක නිදිමත සඳහාම වෙන් කරලා කියපු කතාවක් නෙවෙයි වේදනා නිසා එන ප්‍රශ්න, ශබ්ද නිසා එන ප්‍රශ්න, දිවතේන ප්‍රශ්න, හිතවිලි නිසා ප්‍රශ්න තියේදී ඒක තියෙද්දිම වහා නැගිටින්න නැතුව ඒක දිහා පොඩ්ඩක් බලන්න. ඒ කරදරේ තියෙද්දිම අතක සාදාලා නැගිටින්න නැතුව අදිෂ්ඨානය නිසා විනාඩියක් දෙක ගොඩ වෙලා දාන්න. විනාඩි 20ක් ඉරුවක පැයකට අදිෂ්ඨාන කරන්න යන්න මේක වෙන්නේ නැහැ. විනාඩි 20ක් ඉරුවක 22ක් 25කට වගේ අදිෂ්ඨාන කරලා ඉස්සරහට යනවා. ඒකෙදි කියනවා පරණෝයේ හේ කොටන මිනිස්සු බත් කාලා බෙරින්න බැරිලු එමසු කුරාන් රොටි කුරාන් රොටි තමයි හදන්නේ. මොකද මේ බත් ඒ මිනිසුන්ට හරියන්නේ නැහැ. ඒ මනස දැන් මේ හේන අද කොටන්න ඕනේ නම් මේ කැලේ මම අද කොටනවා කියලා හිතුවා මිනිහා කුරහන් රොටි එල්ලන්නේ අර කෙලවරේ තියෙන ගහකට. එතෙන්ට අනකම් කොටලා මිසක්ක කුරහන් රොටි කන්නේ නැහැ. අතරමඟ කම්මැලි වුණාට බෑ. අද දවසේ මම මේ ආයෙ කොටනවා කියලා හිතනොත් පුරාණ රුටි කියලා ඉල්ලන්නේ දියලබ්බයි ඒ ඉවර කරන තැන. එතෙන් යනකම් කොටන. දවල් වෙන්න ඉස්සෙල්ලා මම මේටි ඉවර කරනවා කියන. ඉතින් එතකොට එතන කිට්ටුවට යනකොට ඒ මානසික හිතනවා දැන් එතන මෙතෙන් අරගෙනලා කණේක සවුත්තුයි. මම මේටි කොටලම කරනවා. දැන් මේ සාමාන්‍ය ගැමි උපකරණ උපකරණ. ඒ වගේ අර ප්‍රශ්නේ බල දන්නවනම් මායම පොඩ්ඩක් එහාට කරලා අල්ලනවා. තව පොඩ්ඩක් එහාට කරලා අල්ලනවා. කරගෙන යන්න පුළුවන්. ගරුතර ස්වාමීන් වහන්සේ අවසරයි භාවනා කරගෙන යන විට ටික වේලාවකින් ඉදිරියට හා පස්සටත් දෙපැත්තටත් වේගයෙන් හැද්දේ. භාවනාව නතර කළ විට නැතිවේ. මෙයට උපදේශක් ඉල්ලා සිටිමි. මේ ඒ සමාට යෝගේ පැද්දෙනේම වෙනවා මට බර ගතිය දැනෙනවා සමාට උණුසුම් ගතිය දැනෙනවා ඉස්සර කිය විදිහට බලන්න එතකොට තමන් මුලින් කිවිසගත්ත ආනාපානේ ඉන්න පුළුවන්ද නැත්නම් ආනාපානේ මේ වැනවිලි ඇස්සේ ආනාපානේ දකින්න පුළුවන්ද කියලා ඒකල හිතට පවා ගන්න ඕනේ නිශ්චල විඳගෙන ආනාපානය බලනකට වැඩිය ලොකු සතියක් ඕනේ කම්පන චංචලාසිතේදී ආනාපානය බලන්න. ඒසක් කම්පන චංචල ගැන හිත කලකොල කරගන්න නැතුව වික්ෂිප්ත කරගන්න නැතුව හරි ඒකෙකින් භාවනා වෙන දෙයක්. එයා ඇවිල්ලා ඒ කරදර කරාට මට ආනාපානය ඇසුර. ආනාපානෙට සමීප වෙන්න පුළුවන් ගතිය තියෙනවා නම් ඉස්සලම ඉන්න ටිකක් කලකොල වෙනවා. ඊට උනාට පස්සේ බලන්න ආනාපානට දානකොටම පුතුරුණු බත්තලියකට ඇල්ලතු ටිකක් දැම්ම වගේ අර නැරවිල්ල නතරයි. නිසා හිත ගන්න ඕනේ නම් කීකරු මට්ටමට තමන් දන්න අරමුණත් එක පොඩ්ඩක් ඇසුර පවත්තක්. ඒකට යන්න බැරි වුණා නම් ඊට පස්සේ හිත බය වෙනවා, කුලප්පු වෙනවා, අර කැලැක්කිටි වැඩි වෙනවා. නමුත් ඇසුර කරපු අරමුණට සම්බන්ධීකරණේ පවත්වන්න පුළුවන් නම් ඒකට ගිය ගම අර තියෙන විලාපකට ගොඩක් අඩු වෙනවා. 100ක් නම් අඩු වෙන්නේ නැහැ. 100ක් අඩු වෙනකොට තමයි තේරෙනවා මෙතෙන් ගියාම කලබල අඩුයි මේක අමතකුණොත් කලබල වැඩියි. ඒ තමන් අතට අතේ ආදරේ අත යහඩතට එනවා පාලන ශක්තියක්. ඒ නිසා අපි අරමුණ ගන්නේ ආනාපානෙ ගන්නේ හැරමිටියට. යනකොට වැටෙන ගතිය දැනෙනවා හැරමිටිය එල්ලෙනවා. නැත්තම් අත්වලට. ඒ දණ්ඩ යනකොට අත්වල තියෙනවනේ වැනෙනවා දැනගත්තොත් ඒ දණ්ඩ පදිනවනේ අත්වල අල්ල ගන්න. ඒ නිසා මැදට යනකොට කොහොමදක් පදිනවා. තනියේ දණ්ඩේ මැදට යනකොට තෙපුල් දෙනවා. එතකොට කරන්නේ අර මුල ඉඳලාම අත්තල අල්ලගෙන යනවා. අත්තලේ අත්තලිමුත් මහා ලොකු හයියක් එන්නේ නැහැ. නමුත් අර කඹේ වදින මිනිහා දිග දීයක් අරගෙන යන්නේ. කුඩ දෙකක් අරගෙන යන්නේ. ඒ දෙපැත්තේ පොඩි කඹේ වදින වලට උදව්ව දෙන වගේ බලන්න ආනපානෙ උදව්ව ගන්න පුළුවන් කියලා. ගන්න පුළුවන් වුණොත් ආනපානට හිත යොදනකොට ඇති වෙන විශ්වාසය හරහම අර කම්පන චංචල 100%ක් අඩු වෙනවොත් අඩු වෙන ගතියක් එනවා. ගරු ස්වාමින් වහන්සේ පිම්බීම් හැකිලීම් නොදැනී ගියාට පසු සතර මහා ධාතුන් බලන්නට නොහැකියයි මට සිතේ. ඒ ගැන ඔබ වහන්සේ විස්තරයක් කියා දෙනමින් ඉල්ලා සිටිමි. අද මේ මතක් කරපු එක මම කරන්නේ අපිට හතර මහා ධාතුන් බලන්න නෙවෙයි ඕන කරලා තියෙන්නේ මේ ඒකාකාරීකම ඇති වෙලා හිත නීසර නීරස වෙන එක වළක්වන්න ක්‍රියාවත් කරන්නයි හතර මහා ධාතුන් බලන්නේ. ආනබනේ සංසිඳුණත් හිත අවදිනවා. සතිය තියෙනවා නම් ආයෙකට වෙන පලිප්පුවේ දාන්න ඕන ගමන් නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ කාමයේ තිබුණා අයින් කරලා කාම සංඥාකට ඒකත් අයින් කරලා දැන් ආනාපාන කරලා දැන් ආනාපානෙ හිටිනවා. ඒක සියුම් මේකට යනකොට නිින්දට වට ගන්න එපා, සැක කරන්න එපා, පහය හුස්ම ගන්න යන්න එපා. සියුම් වීම අනුව මේකේ තැම්පත් වීමේ වටිනකම උදකලා වෙන එකේ වටිනකම තේරෙනවනම් උපක්‍රම ඕනේ නැහැ. එහෙනම් ගෙලින් බෑන පුළුවන්. ඒක කම්මැලි, නීරසයි, එහෙම වෙනවනම් තමයි ධාතු මනසකාර වශයෙන් බෙද බෙදා. අර හිතට ව්‍යාපාරයක් දෙන්නේ. හිත කර්මන්නේ කරගන්න. එහෙම නැතුව හොඳට හිත කීකරු වෙලා යනවනම් අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා බලන්න අවස්ථාවේ හැටියට මේක උපක්‍රමයක්. උපක්‍රමේ පාවිච්චි කරන්න හිත අකීකරු වෙනවා. හිත නිදිමතට වැටෙනවා. හිත නීරස වෙනවනම් වැඩක් දෙනවා එයාට. එහෙම නැහෙනේ ඒකත් ජයසිරි මංගලම් කියලා ඉස්සරහ ගන්න එකයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ සමහර පරයන්කයකදී විනාඩි 5ක් වැනි අඩු කාලයකින් ආනාපානය සියුම්ව දැනේ. තවත් සියුම් වී විනාඩි 45කින් පමණ පසු ශරීරයේ වේදනා අපහසුතා දැනෙන්නට පටන් ගනී. හැම විටම එකම තැනක නොවේ. සමහර විට කිසිඳු වේදනාවක් නොවුවත් සිතිවිලි ගලා එන්නට පටන් ගනී. එවිට යලි මුල සිට පටන් ගනිමි. වේදනා ඇති විට පර්යංකයෙන් නැගිට යාමටත් සිටේ. තවදුරටත් වේදනා දරා ගනිමින් සිටිය යුතුයදයි අනුකම්පාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ හා නිරෝගී සම්පත් ලැබේවා. ඇත්තටම ඉස්සල්ලා දැන් සාදු කියන්නේ ඉගෙන කරගත්තේ සාදු මටත් මටත් මතක වෙනවා. ඉස්සල්ලා වෙලාවේදී තමයි තේරෙනවා ඒ අපි කාමයේ කාම සංඥා වයින් කරලා රූප දැම්මා ආනාපාන දැම්මා ආනාපානෙ හොඳට විනාඩි 5න් විතර තැම්පත් වෙනවා කියලා කියන්නේ දැන් මෙතන සිද්ධි වෙනවා. දැන් මේ වැඩ භාවනා වැඩ පිළිලේ තමන් ඒකට ඇවිල්ලා පටල වෙනවා දැන්. ඒකේ වාසිය ගන්න ඕනේ. ඒ වාසිය හම්බ වෙනවා හිත ඔය ගෙදරින් ටෙලිෆෝන් කාවේ නැත්තම් පත්‍ර බැලුවේ නැත්තම් ඒකේ හම්බ වෙනවා වාසිය කොහොමද කරන්නේ. ඒකට ඕනේ නම් ටෙලිෆෝන් කෙරුවට ප්‍රශ්නකුත් නැහැ. ඒක අක්ක කරගන්න ඕනේ. ඒක උනාට පස්සේ බලන්න පළවෙනි සැරේට විනාඩි 45ක් විතර වගේ අර අපතර අපේ හිතවල තියෙන ගෙවල් වලින් එනකොට මම විශාල ආරවුල් විසින්ති නැතු නඩු ගොඩක් නේ. ඒනකොට පළවෙනි සැරේ හම්බෙන සාන්තිය ලොකු අර දවස් ගාන නිදි මරලෙවිල නිින්දා කර ගියා වගේ. අඬ අඬ අඬ අඬ හිට බබේ කිචි ගහගා බුදියව ගත්තා වගේ. ඒ ගියාට පස්සේ අපි හිතන එක දිගටම ඉන්න ඕන කියලා නෑ. තැම්පත් වෙච්ච හිත ආයෙ කැළඹිල්ල තමයි ඊගර ඒක තියෙන සාපේක්ෂද ඊට පස්සේ ආ කැළඹෙනවා. එතකොට හිතෙන මේ කවුරුහරි කැහපු නිසා කැළඹුණා. මොකෙ මොකක්වත් නැතුණත් කැළඹෙනවා. දැන් පැතුනට පස්සේ කැළඹෙනවා ඉතින් කියන්නේ කී හැටි. මේ වේව් ඇක්ෂන් එකක් තියෙන බල්ලාර කියන උඩට එනවා. උඩට ආවට පස්සේ ආයතුවක් ඉත්ත ගලේ ගැවුවා වගේ මීමැදි පොදියක් ඇවිස්සනා වගේ ඇඟට වතුර එකක් වැක්කිරුවා වගේ හැම පැත්තම කටුකොහොල්. මේක කියලා තියෙනවා මම ඒ කර්මෝ කරලා ආයෙ භාවනා කරනවා කිය. ඒක තමයි කළ යුත්තේ. ඊට පස්සේ ආයෙ සරයක් ඒ කියන්නේ ඒකට නොසැලෙන ගතියක් ආවා. ආයෙ හෙදක් අර වගේම ශාන්ත තැනකට යනවා. මම හොඳට බලන්න පළවෙනි සැරේ විනාඩි 45ක් තිබ්බන දෙවෙනි සැරේ විනාඩි 45ක් ඉන්න බෑ. ඊට ඉස්සෙල්ලා විනාඩි 20කින් වගේ නැගිටිනවා. නැගිටිනකොට ආයෙත් සැරයක් ඇඟ ඇවිස්සෙනවා. දැන් ඇකිලා තුනේ විමේශපදී ඇවිස්සනවා. එතනත් ආයෙත් සැරයක් හිතෙනවා දැන් නම් ඇති වෙලක් ගිහිල්ලා කියලා මට නැගිටින්න හිතන නමුත් දක්ෂ වෙනකොට සලසුණා වෙනවා කියන්නේ ඒ දෙවෙනි සැරේටත් ආයෙසරක් ඒ කර්මණු කරලා ආයෙසරක් ගියාම ආයෙත් පල්ලම්බයි. හැබැයි අච්චර වෙලාවක් තියෙන්නේ ආයෙ ඇවිස්සෙනවා. ඒ සම්තුට යනකොට මේ ඇවිස්සෙනවා මේ සම්පත් වෙනවා. මේ ඇවිස්සෙනවා මේ සම්පත්. ඒකට බලනකොට ඇවිස්සුණත් කමන්නේ නැහැ. සම්පත් එකකින් කෙලවර වෙනවා. සම්පත්නට කමන්නේ නැහැ. විසිකින් කෙලවර වෙනවා. ඔය පළවෙනි චක්‍රයේ වගේ ප්‍රේමයේ කොයි මේ කියන්නේ ප්‍රේමවන්තයයි දුෂ්ටයයි දෙන්නේක් නැහැ. ඒක දුෂ්ටයයි ප්‍රේමවන්තයයි ළඟ ළඟ. ඒක තමයි අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැයි කියලා කියන්නේ. ඒතකොට නැගිටින්න ඕනද නැද්ද කියලා කියන්නේ චක්‍ර රාශියක් භාවනා කළ පුරුදු එක්කෙනෙකුට නම් කීත හැකි මේ එන වේදනාව අම්මු පචය. නිකම් ඇඟෙන් ඇඟට මේ දුක් වේදනාවනේ දෝමනස වේදනා. ඒවා හිතෙන් හතන දේවල්. කරවන්නේ හිටියොත් ඊට පස්සේ ආයෙත් tempත් වෙනවා. හැමදාම ඕක කරන්න බෑ. එක තැනකදී අපි නැගිටලා ගිහලා වෙන වැඩක් කරන නිසා කොතනදීද වේදනාව ඉවසන්න ඕන කොතනදීද වේදනාව ප්‍රතික්‍රියා කරලා නැගිටින්න ඕන කියන එක යෝගාවචරයේ දියුණු මට්ටමේ හැටියට වෙනස් වෙනවා. ආදර්ශයක් වශයෙන් කියන්න පුළුවන් මේ වගේ කැළඹීම් සහ tempත් වීම 8ක් 10ක් එක පරියන්කයකදී මේ යන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට තේරෙයි මේක මාස්ටර් කරන්න කරන්න, පශී කරන්න කරන්න තැම්පත් උනායි කියලා ආඩම්බර වෙන ගතියත් කලමුණයි කියලා කලබල වෙන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට මේක තමයි බුදුහාම කියන්නේ මේක ශූන්‍ය විදිහට බලනවා කියලා කියන්නේ ඉස්සලන මේක මහා ලොකු රටාවක්. මහා ලොකු රටක් රාජ්‍යයක් වගේ. මොකද මේක ළඟ වේ ළඟ ළඟ ළඟ වෙනත් දෙන්න ගියාම මේක ශූන්‍ය විදිහට බලනවා. මේක තුච්ඡ දෙයක් විදිහට බලනවා. මේක රිත්ත දෙයක් විදිහට බලනවා. මේක අනුන්ගේ දෙයක් විදිහට බලනකොට ඒකෙන් බලපෑම අඩු වෙනවා. පළවෙනි චක්‍රයේදී අපිට ලොකු ප්‍රේම ජවනිකා තියෙනවා, ලොකු කතා තියෙනවා. ඒක දෙක තුන මම කියන්නේ පළවෙනි කසාදේ වගේ නෙවෙයි දෙවෙනි කසාදේ. පළවෙනි කසාදේට වගේ නැකත් බැලිල යනකොට මොකුත් නැහැ දෙවෙනි කසාදේ. තුන්වෙනි එකට යනකොට ගාලල්ල. අර හොලිවුඩ් නිලියක් තුන්වෙනි කසාදේට යනකොට පළවෙනි කසාදේ කියලා අඬනවලු දුව මට එන්න ඕනේ පාටි කරගෙන. ඒකට බෑ. මොකද යන්න බෑ. ඔබ ගෙදර හිටපන්. ඒක මනමාලියවලු මල් බොකේ කරගෙන එනකොට පොඩි කියනවා. ඊට පස්සේ ගෝලු ඇයි අනේ මේ පොඩිය කාණ්ඩන්නේ ආ මෙයා මඟුල් ගෙදෙට එන්න ඕනේ කියලා ඉතින් කමන්නේ නෑනේ අනේ ආවට කමන්නේ නෑනේ කියලා ඊට දුර ගෝලු මේ සැරේ විතරයි ඊගාව කතා දෙන්න නම් ගෙනියන්නෙම නෑ කිව්වා එතකොට අර මිනිහට ටිකට් එක කැපිලානේ දැන් හතර පහක් අසාද කරපු මිනිහට ඊට පස්සේ පොරොන්දම් බැයිල කරයි නැකත් බලයිද පළවෙනි කසාදෙට අපේ අම්මේ හතර වර්ගෙම ගෙනල්ලා එනිසා පළවෙනි කසාදේ ගණන් ගන්න එපා. දෙක තුන හතර පහ යනකොට ඔය කොයිම දෙයකවත් ගොඩමඩ මොකක්වත් නැහැ. මේ බැඳලා ඉන්න කට්ටිය දික්කසාද වෙන්නේ මේ පයි ඉන්න ඕනේ. ඒක ප්‍රශ්න නෑ මම නිදර්ශනයකට කියන්නේ. ඒ පළවෙනි සැරේ මේක හරියනකොට අපි ඉස්සරහම කාර්යයක් try කරපු දවස පොඩ්ඩක් කල්පනා කරන්න. අපි විභාගයක් පාස් වෙච්ච දවස කල්පනා කරන දැන් ඒක බලනකොට ගණන් ගන්න දෙයක් නැහැ. නිසා මේ චක්‍ර ගොඩාක් කරගෙන ඉන්න එක පරියන්කේ හෝ නැත්නම් ඒ වගේ සැලීම් ගොඩකට හිත පුරුදු කරන්න පුදුම දැරීමේ ශක්තියක් මේ හිතේ තියෙනවා. ඒක ආවට පස්සේ සංසිද්ධීම සහ නැතිවීම හරහා බලනවා කියන එක තමයි ශුන්‍යතෝ ලෝකං අවික්කසු මච් මොග රාජ සතා සතෝ. ශුන්‍ය මොග රාජ මේ ගැන වැඩි කචුකුචු ගන්න එපා. ඔක ඕක හිස් දෙයක් විදිහට බලපන්. ඒකට මායයට ඇවිල්ලා උඹට තෝ මරනවා කිව්වට ආදී මරපයි මට ඕක. දුක ගෙට ගිනිතනති බොද්ධි බුදේ මුගනේ ඉරිමඩ මු. නැරේ නිකම් පත විමේ. එනිසා පොඩ පොඩ පොඩ පොඩ පුරුදු කරා. මේක මේ එන පාරේ මග ඉන්න කෙනෙක්ගේ කතාවක්. හැබැයි ඉස්සරහට යන්න පුළුවන් හොඳට. ගරු ස්වාමින් වහන්සේ හුස්ම සියුම් වී ගොස් එය නැවතුන පසු සමහර විටක හොඳ ආලෝකයක සැනසිලිදායක තත්වයකින් සිටිය හැක. සමහර අවස්ථාවකදී සිරුර තද වේ. එහාට මෙහාට අදින ගතියක් වාගේ දැනේ. පාවී යන්නක් මෙන්ද දැනේ. සිරුර එයාට ඕනෑ කරන ආකාරයට ක්‍රියා කරන්නක් මෙන් දැනේ. මේ తත්වය පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. මේක සාමාන්‍ය සම්මතකමෙන් කියන්නේ අර ආශාස වාසාචේ කටබඩ කියප එක රෝ ධාතු මනසිකාරයට වැටලා උණුසුම සිසිලස කම්පන චංචල පේනවා මම කිව්වට එයා නතර කරන්නේ එයා ඉතින් එයාගේ තාලෙන් නතර ඒක බාරගත්ත දවසේ ඉවරයි ප්‍රශ්න. මෙහෙන් අත ඉස්සෙන්න පටන් ගන්නවා. මේ පැත්ත රත් වෙනවා දෙනවා. මේ හීතල බුබුලු දානවා, රස්නේ බුබුලු දානවා. මේකට රස්නේ සීතල කරන්න ගියොත් ඉතින් අචා. ඒකකින්වත් දරන්න බැරි තත්යකට යන්නේ. ඒක මේ කම්ෆර්ට් සෝන් එක ඇතුලේ සිද්ධ වෙන. දරන්න පුළුවන් ප්‍රතිචි ඒක ඒක ශූන්‍ය විදිහට බලන්න. මේක පොත්පත් ලියන්නවක්වත්, නඩු දාන්නවක්වත්, හිත කරදර ගන්න දෙයක්වත්, චෝදනා කරන දෙයක්වත් නෙවෙයි. දැඩිය හැකි අනික බුදුජානනාංශයේ හොඳ ලස්සන උපමාන දෙකක් දෙනවා. එකක් කියනවා යෝගාවචරයට ඔබ මෙතෙන්ද ආවේ ප්‍රතිපදාවකින් බව තේරුම් ගනි. මේක අහම්බයක් නෙවෙයි කියලා. මේ භාවනා ප්‍රතිඵලයක් බව තේරුම් ගනි. දෙක මේක දිහා බලනකොට රාග ద్వේෂ මොහ නැහැ කියලා තේරුම් ගනි. කෙලස් නැහැ කියලා ඔච්චර යෝග බුදු වුණා වගේ කියලා හිතාගන්න. මේක ප්‍රතිපදාක ප්‍රතිඵලයක්. මේ අම්මා අප්පා දීපු බුදලයක් නෙවෙයි. කවුරුත් කරපු ආශිර්වාදෙකුත් නෙමෙයි මම හොයාගත්ත එක. දෙක මගේ හිතේ එන්නේ එන්නේ එන්නේ කෙලෙස් අඩුයි දැන්. තාම තියෙනවා තාම නයි මල්ලේ නයි නටනවා. එච්චරයි. ඔය දෙක දකිනවනම් පැහැදීමක් එනවා. අපි මේ කාගවත් ණයට ගත්ත දෙයක්වත් හෙට මගෙන් ඕකට උදුර ගන්න පුළුවන් කමක්වත් නැහැ. මේ කියන්නේ ඇතුළත අපේ ඇතුළත ඇතුළත යනවා. ඒක නිසා ධාතු මනස්කාරයකට යෑමක් ඔය තියෙන්නේ. ධාතු මනස්කාරයට ගියාට පස්සේ ශරීර කැලේ කතා කරන්න යන්න එපා. මේ කම්පන චංචල කියනක බඩේ කම්පන නාය චංචල කියන්න යන්න එපා බඩ කන කියනවා පැත්තකට දාලා කම්පන චංචල දෙක තියා බලන්න ඒකට යාගේ න්‍යාය පැත්තක් තියෙනවා එයායි වැඩි කරගෙන යනකොට අපිට කිසිම නඩත්තු කරන්න දෙයක්වත් වග වෙන්න දෙයක්වත් report ලියන දෙයක්වත් නෑ බලාගෙන ඉන්න ඕන කෙනා ඇති හැටි දැකීම එතකොට වෙනවා මේ කය අපිට ඕන විදිහට නෙවෙයි තියෙන්නේ එයාට ඕන විදිහට තියෙන ඒ ප්‍රශ්නේ නෑ එයා ඒ තාලෙට ගියාම මිනිහා දන්නවා ඒකට කියන්නේ the body knowledge. body knowledge එකට ඇඟට හිත දුන්නු හිත හිත තිර දුන්න කදාකත් හිත ලෙඩ කරගන්න. එයා බත් කරනකොට මේ දැන් ඇති කියලා කියනවා. වතුර මොනේ දැන් ඇති. දැන් නානකොට දැන් ඇති. ආ මේක කණ්ඩ ආසය කාපා. කද්දාක ලෙඩක් එන්නේ. ඒක අමෝරාවේ මේක ප්‍රෝටීන් ඒක නිසා මේක කාපා මේ ඕ කරණ ගියාම ඉතින් අන්නම් මනම් ওই food විශේෂඥයෝ දෙන පච ෆුඩ් සයන්ටිස්ලා කියන පච මිල්ලෝද උන් ගෙදර ගිහිල්ලා කන ඇටි බලන්න ඔය එකක්වත් කරන්නේ නැහැ. එක එකක්වත් කරන්නේ. රුචි දෙන්නේ. අපි කියන්නේ පොඩි උන්න නෙවෙයි. පොඩි ගණන් පාපරම් ගන්න කැමති පපඩම් කවක් බත් ගන්න. එහෙම බෑනේ උට බත් කාලා පපඩම් දෙන්න. දැන් අපි ඇවිල්ලා නේ අවුරුදු 60 70ක් ආපු යක්කුනේ. දැන් දෙන්නේ ඉතින් අහන්න මෙන්න මේ මොනද රුචි දෙන්නේ. කපා. අපි ගියොත් ෆුඩ් සයන්ටිස්ට් කන්සල්ට් කරන්න ඒක කීල්ස් වලින් ගන්නවා කම්පැනි ගන්න ඊට පස්සේ කියනවා මැලේසියානු කට්ටිය කියනවලු පළතුරු කන්න එපා. ඒක හොඳ නෑ. රම්බුටනුයි දුරියනුයි ප්‍රශ්නයක් නෑ. මොකද ඒ රටේ හැදෙන්නේ එච්චරයි. අනෙක් පළතුරු එපා. දැන් මෙහි ආපුවාම කියනවා මෙව මෙව කන්න කියලා උගේ බිස්නස් එක. හයියෝ පාහර જાති. අන්තිම පාහරයි. හොඳට ස්ටඩි කරලා බලන්න බිස්නස් එකක් අර කිසිම සුබසිද්ධියක් ඔය ෆුඩ් සයන්ටිස්ට් ලගේ හරි ඔය නියුට්‍රිෂනිස්ට් ලගේ හරි තන්නේ කර කුටි කඩාගෙන කරන වැඩ. මම ගිය වෙලාව ඇහුවා කැන්ඩවලින් යකාගෙන්. මේ පොල් තෙල් වල කොලෙස්ටරෝල් තියෙනවා කියලා කියනවා. අපේ රිසර්ච් සෙන්ටර් එක කියනවා නෑ කියලා. දැන් මොකද සිංහලයානේ. ඔබ කලන්නේ කොලෙස්ටරෝල් පො තියෙනවා. තියනවා වගේ. මම කිව්වොත් දැන් මේ කොකන රිසර්ච් ඉන්ස්ටිටියුට් එකේ නෑ කියන්නේ කෝෆැක්ටර් එක තියෙනවා. ඒ කෝෆැක්ටර් නිසා ඕන කොලෙස්ටරෝල් හදා ගන්න පුළුවන්. එහෙන් ගෙවන්නේ කොලෙස්ටරෝල් තියෙනවායි කිව්වොත් තමයි රිසර්ච් එකට. ඉතින් ඌ තියෙනවායි කියන. දැන් මේ කියන්නේ ගවර්න්මන්ට් එකෙන් පොල් පොල් බිස්නස් එක කරනවා. ආර්ථිකය වැටෙනවා. ඒ නිසා රිසර්ච් එකෙන් සෙන්ටර් එකට කියනවා පොල් පොල් තියෙන කොලෙස්ටරෝල් නැහැ කියන රිසර්ච් එකක් කරපන්. ඉතින් පටන් ගන්නෙම නැහැ කියන්නම. ඉතින් නැහැ තමයි. ඊ මොඩයට ඕන විදිහට පේන්නේ. ඒ නිසා බොඩි නොලෙජ් එක කන්සල් කරන විතර බලන මම මේ ඉඳගෙන ඉන්නකොට මම සුවසේද ඉන්නේ. මම මේ සහැල්ලුවද ඉන්නේ නැත්නම් මේ ඕගොල්ලන්ට පෙන්වන්න මම මේ රඟපානවා. රඟපෑවොත් එච්චර. පොඩි එකා ඉන්නේ හරි බලන්න. උඩ එහෙලුවෙන් ඉන්නවා කියලා එහෙම ගන්නත් තියෙනවා. පොඩි වක් ගාලා වමනේ ටිකක් මෙතෙන් ආවයි කියලා ඌ ලැජ්ජ වෙනවා. මේ චූ ටිකක් ගියයි කියලා ලැජ්ජ වෙනවා. කක්ක ටිකක් ගියයි කියලා දැන් අපිට මේ මින්දදී ඔම ටිකක් ගියපොම් වෙන්නේ. මොල්ල කෙලියයි. අයියෝ පව් කියලා හිතනවා මේ මේ රංගපෑම. මේ මේ මවාපෑම. කවදා හරි මතක තියාගන්න down to earth බොඩි එකට කියන්න කරගෙන යන්නේ කියලා ස්ටොප් එකට කරනවා. මොකද මේ හැම RNA DNA එකක් පාස මේ සයිඩ් එකේ තියෙන. අවුරුදු 40 ලක්ෂයක දැනුම මේක ඇතුලේ තියෙනවා. අපි මේ කන්සල්ටන්ට් අල්ලන්න ගිය ගමන් වෙන්නේ මේ දැනුම පච වෙනවා. නිසා ඇඟෙන් අහන්නේ ඔබට මොකද්ද ඕනේ? ඒක අහන්න තරහට නෙමෙයි. වාඩි වෙලා සමබරල ඔබ සමබරද නැත්නම් හරි බැරි ගියා. ප්‍රශ්නේ නෑ අල්ලියන්නේ. සහැල්ලු යන් සහැල්ලු බලන්න ඉතපන් බුදු වුණා. එනිසා මේ ඇඟේ පේන පාලනයක් නැහැ කියලා කිව්වට අපි කරන්නේ ඒ ආයන තාලෙට යන්නදලා බලන්නේ. ඒක කුරුචිර දිලා එන ගහන්න යන්නෙත් නැහැ, හතරස් කරන්න යන්නෙත් නැහැ, රවුම් කරන්න යන්නෙත් නැහැ. එතකොට ඒක වැඩ කරගෙන අපි ඇත්තටම මුළු ඇඟට පුදුම ද්වේෂයකින් ගත කරන්නේ. මේ කිසිම වෙලාවක මේ ශරීරයට ප්‍රේම කරන්නේ අපි හැම වෙලාවෙම කුරුසෙත් තියලා යන ගාවගේ මේ සමාජයට පෙන්වන්න මම අපාන. මේ හැම දෙයකින්ම වෙන්නේ හතර කුණ්‍යක් ගහන්න හදන රවුම් හිලකට. වදින්නේ ඇඟට බාර දෙන්න ඔය යන්න හදන්නේ තියෙන්නේ. ඉතින් ගියාට පස්සේ නැගිටලා බලනකොට විශ්වාම වෙලා තියෙන එක. කිසිම වැඩක් කරනවා කියලා වෙහෙසක් නැහැ මොකද සෙල්ලම් ගමනක් තියෙන්නේ. ඒ නිසා අපි නැවතත් එන්න ඕනේ අන්නේ ස්වභාවික දැනට. ගරු ස්වාමින් වහන්සේ කම්පන චංචල කියන්නේ මොනවාද? ඒ தත්වයන් දැනගන්නේ කෙසේදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. අනේ කවුරු හරි කියලා දෙන්නකො. මම මේ මොන්ඩිසෝරි පන්තිට උගන්වන ගුරුවරයෙක් නෙවෙයි කම්පන චංචල කියන්නේ ඩික්ෂනරි කරන් බලන්නකො. මොකද්ද කියලා තේරෙන්නේ? මේ මේ ඒකට ආරූඪ කරන්න හදනවා මොකක්ද ඒක? ඔය කෙහෙල් කොලයක් හොලඟට වැන්නකොට ඔකට තමයි කම්ප්‍රචන්චල කියන්නේ. ඔක ඉතින් මොනවද කියලා දෙන්න දෙයක්. ඔක අවබෝධ කරන්න වෙනම රිසර්ච් කරන්න ඕනේ. බොළඳයි. ඒ නිසා මම කියන ඩික්ෂනරි එකක් කරන් බලන කම්ප්‍රචන්චල කියන වචනේ මොකද්ද ලියලා තියෙන්නේ කියලා මටත් කියන්න තියෙන එච්චරයි. මයිලගේ ඒව පිළිබඳ සුවිශේෂ ඥානයක් නැහැ. බොළඳ වෙන්න එපා. තමන් ළඟ තියෙන සාමාන්‍ය දැනුමට නිග්‍රහ කරන්න එපා. කම්පන චංචල කියන්නේ කම්පන චංචල වලට. අපේ ඉස්කෝලේ යන කාලේ භෞතික විද්‍යාව මොකද්ද මේ භූගෝලය උගන්වනද? ඉන් භූගෝලයේ වලු කන්ද කියන එක කියලා දෙන්නේ කියලා මේ අටේ වන්දේ. ඉතින් සර් කන්ද කන්ද කන්ද කියන්නේ කන්ද කියලා. ඒ සර් කියන එහෙම නෙවෙයි ඒක හරි තමයි ඒ තමයි තියෙන්නේ. අඩුවනේ කන්ද කියන්නේ පස් ගොඩක් කියන එකක්. මෙන්න මෙමෙ හැඩයක් කියන කිව්වොත් කන්ද කියනකොට නිර්වචන තියෙනවා මේ කම්පන චන්තර කියනකොට මෙන්න නිර්වචන නැතුව නෙමෙයි. මෙන්න නිර්වචන තියෙනවා. නමුත් තමන්ගේ දැනුම පදනම් කරගන්න. පදනම් කරන මේ මොකද්ද තමන් ඉදිරියෙන්දා ජීවිතේ කම්පන චන්තර කියන්නේ මොනවද කියලා. හිතේ කම්පන චන්තර තියෙනවා, කයි කම්පන චන්තර තියෙනවා, ඩික්ෂනරි මීනින් කරගන්න. ඒක තේරෙන හරි අරගන්න. විශේෂ මොනවක් නැහැ. සර්වචනාසේ දේශනා කරනවා මේ කාලකාරාම සූත්‍රයේ මහාන මේ දකින්න දෙයින් තොර දැකිය යුත්තක් මේ ලෝකේ නැහැ. මේ තී විතරයි. අර යාරයට මට වැඩිය වෙනවා ඇති. යාට විශේෂ ඥානෙත් ඔක්කොම හිතේ මුලා විතරයි. දිස්සා දත්තබ්බන්න මඤ්ඤති දත්තාරම් මඤ්ඤති දත්තම් මඤ්ඤති නදිත්තම් මඤ්ඤති මේ දුසු දෙයි මේට යමක් තියෙනවා කියලා හිතන්නේ නැහැ. දැක්කේ නැහැ කියලා මකන්න යන්නත් එපා. ඔච්චරම තමයි. අපි දන්නේ භාවනා කරපුවා අං එනවා ඇති අං ආපුවාම වෙන මොනවද උපේනවා ඇති කියලා. පේන්නේ ওই ටිකම තමයි. එතන කම්පණ චංචල කියන්නේ කම්පණ චංචල තමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම ඇතුළු වීම පිටවීම සිදුවන විට සිත නාසිකාග්‍රය මත තබා ගනිමි. ටික වේලාවකින් සිත අරමුණෙන් අරමුණේ තිබියදීම ආස්වාස ප්‍රස්වාස නොදැනී ගොස් කයද සැහැල්ලු වී කයද නොදැනී යන තත්වයටපත් විය. නැවත විනාඩි 10ක් පමණ ගිය විට ආස්වාස ප්‍රස්වාසය දැනෙන තත්වයටපත් විය. ඊට පසු පෙර පරිදි නොදැනෙන තත්වයටපත් විය. මා අරමුණේ අරමුණට සිත තබාගෙන සිටියෙමි. මුළු පර්යංක කාලය තුල එසේ පැවතුනද ඊට පසු පර්යංකවලදී එම తත්වය නොපැවති සිත විසිරෙන තත්වයට පත්විය. මේ තත්වයට හේතු පහදා දෙනමින් ඉල්ලා සිටිමි. මේකට සමාන්තර රෝගී එකක් තමයි ඉස්සලා කිව්වේ තැම්පත් වෙනවා, අය විසිනවා, තැම්පත් වෙනවා, විසිනවා. මේක තමයි පැටර්න් එක. ඒ සමාහලාවට ඒක ලස්සනේ නැතිලාට මේක පුවක් කිත්ත ගලේ වගේ මොනවාක්වත් පේන්නේ නැහැ. හිත ඇතුළට ගන්නත් බෑ. හිත කේන්ති එක ගිහිල්ලා මොනවාරි. ඉතින් ඒකටත් හිත ඉඳ තියන්න ඕනේ. නමුත් අපි වැඩ ගන්න හදන්නේ හරිය ගිය වෙලාවේදී, හිත එකලස් වෙච්ච වෙලාවේදී කම්පන වෙනවා ආය චංචල වෙනවා කම්පන වෙනවා චංචල වෙනවා චක්‍ර කීපයක් ගියාට පස්සේ මොකද්ද ඒක බාර ගන්න පුළුවන් තරමට හිත වැටෙනවා නඩු කියන්නේ නැති ස්තුක් කරදර ගන්න නැති ඒක දෙන ශූන්‍ය විදිහට බලනවා කියන්නේ ඒකයි මොකද ඒ කොච්චර බාහනා කරත් පව් වෙනදා දත එකක් කොහක් වැඩ එකක් කොහක් කරලා පණිඩියක් අබම් මොනවක් කරන්නේ මොන විදිහකට ඉඳගෙන ඉන්න බෑ ඒකත් ඉවසන එකයි තියෙන්නේ එimhe වෙලාවල් නැති වෙන්නේ රහතන් වහන්සේලාටත් තියෙනවා රහතන් වහන්සේලාටත් තියෙනවා මොන විදිහකට ඉඳගත්තට හරියන්නේ ඒවත් දෙකක් තුනක් එනවා. ඒකට ප්‍රශ්නයක් නෑ. මොකද ඒ චෝදනා කරන දෙයක් නෑ. ඒකෙන් දැන් ඔය පස්සේ කියපු தත්ත්වයේ තියෙන ඇවිසිත ඒක උණයි කියලා අර ඉස්සලා தත්ත්වයට යන්න බැරි විදිහට සදාකාලික කහණියක් වෙලා නෑ. හිත කියන්නේ යන්නේ මේක. මේක ඇවිස්සනාට ඊගාදාසිය ආයෙසරයක් හරියන්න පුළුවන් தත්ත්වයේ. හරි ගියාට ආයෙ ඇවිසිච්ච தත්ත්වෙ එන්නේ නෑ කියලා සාති කියන්නේ නෑ. ඉස්තිරාණියක් කියලා නෑ. අර ඒක එක moods ඒවට හේතුඵල හොයන්න බෑ අපිට තියෙන්නේ වැලෙන පැත්තට මැත ගහගෙන හරිය වෙලාවල් වැඩි වෙනවනම් එච්චරයි කජයිසිරි මංගල. මේකෙන් හරියන්නේ නැති වෙලාවට හීර්ෂයන් නතර වෙන්න ඕන කියන අදහස ගන්න එපා. ඇත්තටම කියනවා ඒ වගේ අවිසිච්ච තත්ත්වයේ තමයි අපිට මිනිස්සෙක් බව අපිට පෙන්වලා දෙන්නේ. අපි මිනිස්සු. අර වෙලාවේ දිනවා බුදුහාමුදුරන්ගේ දක්ෂකම නිසා එල්ලියාව දැක්කා. ආයෙ මිනිස්සෙක් ආයෙත් එල්ල ගත්තා ගියා. ඒ වගේ දෙක යනකොට තේනවා මේක මායාවක් නෙවෙයි, හීනයක් නෙවෙයි, හිතලුවක් නෙවෙයි ප්‍රകൃතිය. ඇත්තටම ප්‍රകൃතිය සාධික වෙන්නේ වර්ධිත තැන. අපි ප්‍රകൃතිය ප්‍රත්‍යක්ෂ වැටෙන අපිට වැරදිච්ච තැන වැරදුනායි කියලා නතර කරන්න නැති කාට වඳින්න ඕනේ. ඒක තමයි නිතිපතා භාවනා කරන මිනිහයි කියන්නේ. හරියනොට විතරක් භාවනා කරනවා නැතිනොට භාවනා කරනවා නම් ඉතින් ඒ මනුස්සයාට ඡන්ද ගා ගන්නවත් පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ ජීවිතේ. ඒ නිසා දෙකම බාර ගන්න ඉදිරියට යන්න නිතිපතා කරගෙන යනකොට Tamanda මේකේ තියෙන දුක් කරදර ගන්න ගැතිය අඩු වෙයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇයක පමණ කාලයක් සක්මන් භාවනාව කිරීමෙන් පසු එලින්ම පරයන්කයකට ඉඳගතිමි. මම දැන් මෙතන ලෙස හිත ශරීරයට ගෙනවි. ආස්වාස ප්‍රස්වාස දෙස බාහිර පුද්ගලයෙකු ලෙස බැලීමට උත්සාහ කළද එය සාර්ථක නොවිය. මද වේලාවකට පසු අත්පා තිබුණු ස්ථානවලට දරදඬු වී ආනාපානය නොදැනී යන තැනටපත් විය. මෙම අවස්ථාවේදී ශරීරයේ සෑම ස්ථානයකම පෙර නොදැනුණු පරිදි අධික වේදනාවක් දැනෙන්නට පටන් ගනුනි. එහෙත් එම වේදනාවලට විශේෂයෙන් හිත යොමු නොකර ඒ දෙස බාහිර පුද්ගලයෙක් ලෙස යම් තරමක් වෙලා විනාඩි 40ක් පමණ බලා සිටීමට හැකියාවක් ලැබුණි. ඉන්පසු වේදනාව තවත් උග්‍ර වී තවදුරටත් පර්යංකේ නොසිට නැගිටීමට සිදුවිය. මෙය පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඇතර විස්තරය අහගෙන ඉන්නකොට ඒක පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේ නිකන් නවම භාවයක් සඳහා කියන්න පුළුවන්. ඒක හොඳට ඕම ඉන්න බෑ. දැන් නැගිටිනවා. නැගිටලා විනාඩියකින් බලන්න අර ඔක්කොම වේදනා ඉවරයි. මේ බබා අවශ්‍ය ගන්න තියෙන කොලමක් විතරයි තියෙන්නේ. ඉන්නකොට නම් අච්චාරු දැම්මා වගේ ලුණු දෙයි දැම්මා වගේ මඩබුවක් ගිනි වගේ වද දෙනවා. හරි හොඳ ගමන් නැගිටිනවා කියලා බලන්න නැගිටිට පස්සේ ඇයි නැගිට්ට කියලාවත් තේරෙන්නේ නැහැ. මේ තරමටම පචයක් නැගිටියි. ඒ නිසා ලොකු සාංශ කියනවා එහෙම නැගිටිනවා කියලා කිව්ලා ආයෙ පොඩ්ඩක් ඇවිල්ලා වාඩි වෙන්නේ කියලා. මොකක්වත් නැතුව ෂෝකේට වාඩි වෙදයි. එහෙම නැත්නම් මේ හොඳටම වතුර තිබා. ආ හොඳයි බබාට වතුර දෙනවනේ කියලා වතුර ටික බිල්ලවලා ආයෙ වාඩි වෙන්න මොකක්වත් වෙන්නේ නැහැ. සතිය ඒමම තියෙනවා. ඒ වගේ මේක නානා කෝලම් කරනවා. අපිට කරන්න තියෙන්නේ කෝලමටත් අපිත් කෝලමක් කරලා ආයෙත් ඉල පොඩක් ඇවිල්ලා වාඩිලා බැලුවොත් එimhe වේදනාවක් නැහැ. එනිසා අපි අනිම්බිනේක ඒ කිරුවා නම් අපි කියන්නේ චපලයා බොරු කියනවා මේ මායා කරනවා කියන්නේ නෑ. ඔක්කොම එකම අල්ලේ ඉන්නේ. දැන් හොඳට වේදන වැටෙනකොට තැන්කින් අහන්න ඕන මොකද්ද කරන්න ඕන? නැගිටලා බලේ. ආ නැගිටලා කියලා. දැන් මොකද කරන්නේ? දැන් ප්‍රශ්නේ නැහැ. එන ආයතනික සක්මන්කටක තමයි හොඳ වැඩි. නමුත් ආයෙත් බලන්න ඔච්චර ඔක්කොම වේදනාව වෙලා නැගිටලා ගියාට පස්සේ ඇවිල්ලා ආයෙ පොඩ්ඩක් වාඩිලා බලන්න. ආයෙත් විනාඩි 10ක් 15ක් ඉන්න ප්‍රශ්නවල. එනිසා මේක දිගට කරන්න. මේ ඔක්කොම ආර්ය පරිශ්‍රම වලට වැටෙනවා. පෙරදිලා කරන වැඩ නෙවෙයි. අවස්ථාව ආවට පස්සේ අපි විකල්පයක් දාලා බලන්න. ඊගා දවසේ තව විකල්පයක් දාලා බලන්න බලන්න යනකොට පුදුම විවිධ ක්‍රම විවිධ විදි විවිධ ක්‍රම සහ විදි තමයි තේරෙන පටන් ගන්නවා අපිට තියෙන කොහොම හරි බබා වරක් කරගෙන අඬව ගන්න නැතුව අපි වැඩේ කරගන්න එකයි තියෙන්නේ එහෙම වේදනාවයි කියලා ඒක බය වෙන්න කාරණාවක් නෙමෙයි ඔය දුක් කයේ දුක් නෙමෙයි මේක හිතේ තියෙන දෙයක් ඒක පිළියම් කරුව බැලුවට පස්සේ ඒක හරියට මේ වතුර තිබුණ ඡායාව ගලක් ගැහුවට පස්සේ වතුර කැළඹිලා යනවා වගේ කැඩෙනවා. ආයෙ වතුර නතර වෙනවා ආයෙ ඡායාව පේනවා. මේ දෙක එකිනෙකට සාපේක්ෂයි. ඒ නිසා ඇවිස්සුනාට පස්සේ එයාට ඕනේ දේ දීලා ආයෙ ගෙනල්ලා වාඩි කරනවා. බලන්න පුළුවන් තරම් මේ කම්පන චංචල වේදනා අධික තියේදී සති මාත්‍රාව පවත්වන්න පුළුවන් නම් පර්ෆෙක්ට්. උත්කෘෂ්ඨයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. එදිනෙදා වැඩවලදී සතිය පිහිටුවීමේදී සක්මනේදී සහ පර්යංකේදී තනා වඩාගත් අදාගත් සතිය තියුණු සතියක් බවට පත්වේ. එය සති බලයක් වේ. ඇදහිය යුතුය වේ. මෙසේ භාවනාවේදී පිරිසිදු වන සතියක් පරයන්ක භාවනාවෙන් නිමිති නැති, සිතිවිලි නැති, පිම්වීමක්, හැකිලීමක් නැති තැන දෙස බලා සිටීමේ කාලය දීර්ඝ කිරීමක් දැනට සිදුවෙමින් පවතී. සමස්ත භාවනාවම මෙපමණක් යයි මට හැඟේ. නිවැරදි කර දෙන මැනවි තෙරුවන් සරණයි. මම හිතන්නේ මඩොල් දුවේ වෙන්න තියෙන වැඩ කඩ තුරු නැති සිසි මායින් නැති අපේම අපේම අපේ ලොවා. එච්චරයි. ඉඳ ගන්න ඕනෙත් නැහැ, දක්මන ඕනෙත් නැහැ, ගෙදර වැඩත් නැහැ. කොහොමද සතිය අඳුරගත්තට පස්සේ සීමාවක් නැති වැඩ කඩවීම නැති අපේම අපේම අපේම ළමයි කියන මගේම ලොවක් මම මේක ඇතුළත සන්තෝෂ අපි සන්තෝෂෙන් ඉන්නවා මේක පිළියම් කරන්න මොනවක්ද යන්නේ දිගට බලන්න පුළුවන් නම් මේක ළඟ ඉන්න කෙනෙකුට බෝ කරන්න පොඩ්ඩක් තව කිට්ටුවෙන් ඉන්නකොට මේක ටිකක් බෝ කරගන්න පුළුවන් නම් ඕත් කියයි අනේ මෙච්චර කල් හම්බ කරුවා මොන්න හම්බ කරගුවා දෙයක් නැතුව මොනවත් නැති වෙලා එන්න ජොලියක් තියෙනවා මොන්නම දෙයක්වත් ඕනේ නැහැ. ඔකට ඔකට මේ මේ උම්මලකට අජිනමොටෝ මොකවත් ඕනේ ඒ කොයි එක දැම්මත් අවුලයි. ඒක බලනකොට ඉඳගන්න හිතියත් ඔච්චරයි. ඇවිද්දත් ඔච්චරයි. ඒතර වැඩ කරවත් ඔච්චරයි. හතියර දැම්මට පස්සේ මල් මාලෙට එක එක මල් ලැබුණා වගේ අන්තිමට අල්ලගත්තා මල් මාලාවක් තියෙනවා. අනී අපි මෙතෙක් කල් අම්බු කරපු දේ. අයියෝ ඒ නිසා මේකට යනවන තියෙනවා තමන් තමන්ගේ ලෝකෙ පිරිච්ච ගතියෙන් සම්පත්‍ති කරගතියෙන් අරක නෑ මේක නෑ චර්චුරු නැතුව හැම මොහොතෙම ඉන්නවා ඒ ඒ ඒ චිත්තක්ෂණයේ වයසට යනවා කියන එකක් ඇත්තේම නෑ අර අතන මෙතන කියලා වේදයක් දේශමේ දේශ සීමා දේශ මානයක් ඕ කාලමානයක් නෑ හොඳටම තේරෙනවා මේ අනිත් කෙනා ගාවත් ඒකම එතින තී මනසයත් ඒ මනස මේ සතිය වඩන්න තටමනවා සතියේ ඉන්නේ සතිය තමයි ඉන්නේ එයා තටමනවා අන්තිමට වෙනවා තටමවුවත් අපි කොයි වෙලාවෙත් දැනගත්තත් නැදගත්ත ඉන්නේ සතිය මේක පිළිගන්න කැමති නෑ අපි හිතන්නේ අපි මේ පව් කරන කට්ටිය අපිට කොහෙද ඔය සතිය අපේ හිතේ තියෙන කෙලෙස් කියලා accounts තියෙන හරියක් තියන්නේ කෙලෙස් පිළිබඳව විතරයි කවදා වීත රාගයේ හිතක් ගැන හිතන්නේ රාගය ගැන හරියට චෝදනා වීත දෝෂී හිතක් ගැන හිතන්නේම නැහැ. කොච්චර තිබුණත් දෝෂේ තියෙන ගැන හිතනවා. විත පොයේ හිතක් ගැන අපෝ ඒක බුදුහාමුදුරන් විතරයි කියන අපිට කොහෙද විත දෝෂී කියන්නේ මේ බොම්බයි මුටයි කඩේ තියෙන දෝෂී නම් හිතා ගන්න විත දෝෂී බෑ අපිට කවදාක මේ ගෙනල්ලා දුන්නත් උඹට ওই සත්‍ය තියෙන කියලා නෑ මයි ළඟ නෑ බෑ බෑ මයි ළඟ කෙලෙස් මොනම භාවනාවක්වත් ඕනේ නැහැ. ඔබ තේරුම් ගන්න නමුත් භාවනාවක් නැතුව තේන ගෙනියන්න බැරි නිසා ඒක උපක්‍රම කරනවා. ඔබ දැනගත්තත් නොදැනගත්තත් කොයි වෙලා ඉන්නේ සතියේ. අනේ ඒක ඉස්සරහින් දීපන් ඔය අනම්මනම් දේවල් පැත්තකට දාපන්. ඉතින් එතෙන් යන ගමනක් ඔය තියෙන්නේ. ඔබ ගියයි කියලා මොනවත් හම්බ වෙන්නේ නැහැ. ගියයි කියලා මොනවක් නැති වෙන්නේ නැහැ. අනේ මෙතෙක් කල මුළු ගැනිලා තිබුණ සතිය ඉස්සරහට ආවා. බුදු වුණා. බුදුහාමුදුරුවෝ ආවේ ඕක කියන්නේ. අපි මෙතෙක් කල බුදුහාමුදුරුවෝ මොනවද ඉල්ලුවේ? මොනවද අපි ශාසනය කියලා බලාපොරොත්තු වෙන්නේ? අවුල. මෙතෙන් යන්න හදන නිරවුල. Honorable Bhante, I can stay about two hours when the primary object and thought ceases. in all you you try to explain how to come to this after observing කවුරුද උදව් කරන්නේ නැහැ කිය අකුරු කියවලා නෙවෙයි මට කියවන්න බෑ ඕනම බන්තේ can I stay I can stay around 2 hours when the primary object and the thought ceases, in all you, your retreat, you explain how to come to this. After observing left nostril, left, uh, right, uh, uh, being, meditate and end, you come to this condition. But after you achieve it, there is no guidance what is, uh, what will happen next. You say just by there, you say just be there. True, but like the way you by just be there, we feel next step should be known to us. So, there we will do the correct thing. Are there any sutra which explain this as to sutra knowledge is important. With your guidance, and uh, I was able to come to this experience with the two years, please. කවුරුද කැමති මේක try කරන්න? මේකට ඒ අතරමැද මට කියන්න තියෙන්නේ මොකද්ද ඉස්ස මුලදී මුලදී අපි කළ යුතු දේවල් තියෙනවා මයික් එක දෙන්න. මේ පහු වෙනකොට පහු වෙනකොට කල යුත්තේ කල යකරන්නේ මොකක්වත් නැතුව යනවා. ඉතින් අපි ආයෙත්තර මම මේක ඇති කරන්න හදලා කරන දේවල් දාන්න හදනවා. ඉතින් ඒක කිව්වට පිළිගන්න නෑ කැමති නෑ වාගේ. නමුත් සූත්‍ර දෙකක් මට කීතයි ඕක කොට ගන්න. කියවන්න බෑ. Honorable Bhante, I can stay around two hours when the primary object and thought cease. In all your retreats, you explain how to come to this. After observing left uh, left nostrils, I don't know. Nostril නෙවෙයි තියෙන්නේ වෙන වචනයක්. And right. Uh, left, right and the පැත්තට අමාරුයි ස්වාමීන් වහන්සේ. නෑ වචන දෙයක් නැතුනට ෆ්ලෝ එක ගන්න ඒතකොට අයිඩියා ගන්න පුළුවන්. Left, right and the beginning and then you come to this. Finish. But after you achieve it, there's no guidance what will happen next. You, sh you should, you just by there. true, but like the way you handle cessation, by just be there we feel next step should be known to us so that we will do the we will do the carry through carry through most it. are there are there any sutra which explain this as sutra sutamaya knowledge is important with your guidance and advice i was able to come and come to cessation come to ceasing cessation cessation within two years. Please advise වචනයක් තියෙන මොනවාද me poeni errors ඔම me poeni errors thank you with it unless of course the person who wrote it wants to come up there uh, නෑ මේක අදහස නම් තේරෙනවා හොඳට බන තේරිලා තියෙන බව තේරෙනවා මන අහලක් තියෙන බව තේරෙනවා ආනන්ද සප්පයි සූත්‍රය කියවන්න අපිට යමක් තේරෙන තාක් කෙලෙස් අපිට දැන් කරන්න තියෙන මොකක්ද දන්නේ හොඳට විවිකතන්න කියන කෙලෙස් ඉවරයි ආයෙ ඔකට කෙලෙස් දාන්න එපා දාන්න නම් මම එක්කෙන්න ඊගා ස්ටෙප් එකක් තියෙන්න මේක ඔක්කොම කියලා කියන්නේ තියරි එක දැන් තමයි තේරෙනවා නම් <clears throat> මේකට මං ගියේ මේ සිචුේෂන් එකට ගියේ I will explain in English because question is English. When the cessation happened, that the suffering ceases. Then what else you need? Cessation means the cessation of suffering. So if you wish, you must have an ego, a person, a personification. That particular should, a person should have a formula to do something that which you are again agitating the same. So after a while, if the cessation happens, you will season it and next will you get to the still further cessation as far as not doing something. If you are going to do anything, what you only do can do is agitation. Anything you put into your eye is an irritation. Best thing is to let the eye to be as it is, <clears throat> because it is very subtle. So ego is never happy, even the cessation happens. It prop up and ask, I am here, what should I do? What is the formula next? To learn anything you do defilements. Any will is evil. Any will is ill will. Therefore, don't have any, don't entertain any will. No fabrication, no volition. Just see. That is what you call sunyatang, evan lokam pa avekkhantang. Sunyato lokam avekkasu mogaraja sadadde. Now you see nothing. So then Mara can't look at you. Whenever you come, whenever you have formulas, whenever you do something, karmic forces, volitional activities are there. <clears throat> So see, the cessation means take it as cessation of suffering. Anything you wish, you are asking for another, another suffering. Anything arising in this world, nothing but suffering. Anything seasoned in this world, nothing but suffering. So good, I am very happy, but I know the person is not happy For that also I am very happy. ඒ කනගාටු වුණාට ඒකට කරන්න දෙයක් නැහැ. This is the way the suffering is manifesting. We need not any reason to be suffer. We are creating suffering. We are creating suffering. That is, that is what we call the artfulness. That is we call creativity. That is the production. Nonsense. Nonsense. Even if you bring it to that level, you ask, then what? Because you don't know this, the, the samsara is suffering. You are theoretically completely blindfolded. Even the cessation happened asking what is the next. So the Buddha says, you exceeded the questioning limit. But this is not the Nibbana. But you are seasoning yourself not to do something do away with something, that is the point where you look at the world as a nihilistic and nothing, as a sunya. That we can't do it. We always wish to do something, uh, maybe the benefit of other people or benefit of the future, all are dreams. So entertain the suffering till that you are paying the debt for the past karma. You are always entertaining doubts. asking something and creating tension out of nothing. Venerable Sariputta says, you are doing prapancha, <clears throat> mental proliferation, where you should not do. ප්‍රපංච නොකළ යුත්තන් වල ප්‍රපංච කරනවා. කචුකුචු කරන නොගෑ යුත්තන් වල කචුකුචු කරනවා. ඉතින් ඒකට ඒ කියන්නේ විවේක වෙන්න දන්නේ නැහැ. විවේකේ නිවන හොයාගෙන නෙවෙයි යන්නේ වෙන මොකද්ද හොයාගෙන. ඉතින් ඒකට විවේකයේ කරදරයක්. එනිසා මේ short answer for this question is this cessation means cessation of suffering. If you need next, you are asking next suffering. It's artificial, it's created. And I am not happy. I am not going to share with anyone. I am very happy with cessation. ලිඛිත ප්‍රශ්න එපමණයි සර්. ඔව් අපේ එකමාරක් විතර කාලය අරගෙන තිනවා. ඒක නිසා අපිට විශේෂයෙන් වෙන කියන දෙයක් නැත්නම් අපි මෙතනින් අපේ පළවෙනි කමඨාන් සුද්ධ කිරීමේ සතිවර සමාප්ත කරන මං කියන එක හොඳයි කියලා. ඔක්කොම අපිට තොරතුරු ඔක්කොම අදාළ තොරතුරු තියෙන අපි ගහපැන ගත්තට ඒක නිසා අදාළ දේවල් කතා කරලා තිනවා අපි මේ වගේ දෙක තුනක් කරනකොට කාටත් වගේ සංවේදනය වෙයි. ඒ වගේම භාවනාවේදී ඒක සාන්තිකර தත්වයක් වෙනස විවේකයේ වෙනස උදේකලාව වෙනස මෙහෙවන්නේ කොහොමද කියන එක අනුන් අහපු ප්‍රශ්න නිසා ඉබේම සමහරවිට විසඳෙනවා.